අපි ගිය බ්‍රහස්පතින්දා මේ දේශනා මාලාවෙම 17 වෙනි අංකයයි පවත්තන්ට යෙදුනේ අද යනුව 18 වෙනි දේශනාව මේ 18ටම නැත්නම් මේ දේශනාව එළියටම මජ්ක්‍ධිම නිකායේ මුලින්ම සඳහන් වෙන සබ්බ ධම්ම මූල පරියාය කියන සූත්‍රයයි මූලික තේමාව උනේ. ඉතින් මේකට මූල පරියාය සූත්‍රය කියලායි රට්ටු කියන්නේ බොහෝ දෙනා කියන්නේ. ඉතින් මේ මූල පරියාය සූත්‍රයේදී සර්වචන් වහන්සේ සංකල්ප 24ක් අරගෙන නැත්නම් ලෝකේ පවතින විවිධ mati 24ක් අරගෙන ඒ 24 පෘථග්ජනය අන්ධ පෘථග්ජනය කොහොමද දකින්නේ? ඒකට සුතෝ ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? රහතන් වහන්සේ කොහොමද දකින්නේ සරුවචන් වහන්සේ කොහොමද දකින්නේ කියලා පැතිකඩ හතරක් විස්තර කරනවා. ඉතින් ඒක හරි අමුතු තාලයක්. එතකොට තමන් ඉන්න මට්ටම දන්නා කෙනෙක් හෝ වේවා නොදන්නා කෙනෙක් හෝ වේවා මේ අනුව මේවා සංකල්ප බවත් ඒ සංකල්ප බලන කිනාගේ හැටි හැටියට දියුණුවේ හැටියට එව නැත්තම් කියනවා නම් ඉන්දියා ධර්ම දිනුලා තියෙන තාලෙට පරිණාමයටපත් වෙන හැටි බොහොම ලස්සට දැක ගන්න පුළුවන්. ඉතින් ඒකේ ඉස්සල්ලාම පෙන්වන්නේ රූප ධර්ම ගැනයි. එහෙම නැත්නම් මේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම ඊගාවට ඇහ කන දිවනාසය ඇසීම් දැකීම් ගන්ධ බැලීම් රස බැලීම් විදි ඊට පස්සේ ධ්‍යාන තත්ත්ව ඊට පස්සේ සබ්බං එහෙම නැත්නම් සියල්ල පිළිබඳව මේ විදිහට සංකල්ප අරගෙන අවසානයේ තමයි මේ ලයිස්ට්වේ මේ නිබ්බාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ නිබ්බාන කියලා කියන්නේ මේ භ්‍රමචාරියේ එතන මේ සාසන මේ ශික්ෂාවේ ශික්ෂාත්‍රයේ අවසාන නිෂ්ඨාවයි. ඉතින් මේ නිවන පිළිබඳව අසුතවත් පුතඥය නැත්නම් අපි කියන ත්‍ක්තු එව නැත්නම් අන්ධ පුතඥය එක විදියකට නොසලකා හරිනවා. දසලකාරී නිසා මේගොල්ලෝ බොහොම ආරක්ෂාකාරී විදිහට අසුතවත් පුතක් කරන භවෙම ඉන්නේ. ඉතින් ඇත්තෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අපෝවිදු අරිය ධම්මේ අවිනීතු. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසාණං සප්පුරිස ධර්මේ අවිනීතු සප්පුරිස ධර්මේ අකෝවිදු. ඒකට ආර්යයන් වහන්සලා කෙනෙක් සප්පුරිසිය දැකලත් නැහැ, එහෙම ධර්මයක් අහලත් නැහැ. එහෙම කෙනාට නිවනක් කියන දෙයක් එහෙම නැත්නම් පරලෝකයක් ගැන ආධ්‍යාත්මයක් ගැන ආගමක් ගැන කල්පනා වෙන්නේ. මොකද හේතුව ඒ තරම්ම ඉදුරම් පිනවීමේ ඇලී බැඳී යෙදී ගත කරන නිසා. ඉතින් අපි කියනවා පෘථග්ජනයි කියලා. අසුතවත් පෘථග්ජනයි කියනවා. පසු කාලීන නමක් දාගත්ත අන්ධ පෘථග්ජනයයි කියලා. ඉතින් අන්ධ පෘථග්ජනයගෙන් පිළි ලෝකේ ඒ පටවියාපෝ තේජෝවාදී වශයෙන් ආධ්‍යාත්මයට යොමු කරන මූලධර්ම පිළිබඳව කල්පනාවල් හරීම අන්ධකාරයි. හරීම මේ අමනෝත් නැහැ එහෙම නැත්නම් ඒ පිළිබඳ තැකීමක් ඇත්තෙම නැහැ. ඒ නිසා යත්තන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. කියනවද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අසුතත්ත්වඥයාගේ தত্ত্বය සර්වචනාන්තේ උගාවක් විතර සහිතව මේ සබ්බදම මූලපරියාය සූත්‍රය විස්තර කරලා ඉතින් මෙහෙම ඉන්නකොට කවදා හෝ ඇති කියන එක තේරුම් මේ සංසාරේ කෑව ඇති. නැත්නම් මේ සංසාර දුක එහෙම නැත්නම් සංසාරේ තියෙන වෙහෙස තේරුණොත් විතරක් සත්පුරුෂය දැක්කොත් විතරක් බණක් අහන්න යෙදුනොත් විතරක් ඒ අතෝ මේ වාගෙන් ගැලවීම සඳහා පිට හොයලා වැඩක් නැත අල්ලාගන්නේ Tamanna අල්ලා ගැනීමෙම මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා ඒ සංකල්ප පිළිබඳව ටිකක් අර අසුතවත් පුතා කියනට වැඩිය ඇහැ කන යොදලා බලන්න. අන්නේ යොදලා බලනකොට මහා විශාල ධර්ම සාගරයකට වැටෙනවා. හරි අමාරුයි. දැන් තමන් දන්නවා තමන් හරි මේ දක්ෂයි කියලා හිතාන කෙනාට ධර්මයට ආධ්‍යාත්මික කරලා පස්සේ තේරෙනවා ඒක වෙනමම ලෝකයක්. ඒක සඳහා හොයන්ට යනකොට ඒ කෙනත් ඔය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ඒ ආස්තික ප්‍රඥප්ති පිළිබඳව ඉතින් ටික ටික ටික ටික හොයන්න පටන් ගන්නවා. අත්දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඇහ කන දිව නාසය ඇසීම දැකීම ආදී දේවල් ඊට පස්සේ මේ ධ්‍යාන තත්ත්ව ඊටසේ මේ සියල්ල කියන්නේ මොකද්ද? ආදි වශයෙන් මේව හොයන හොයන යනකොට මෙව හොයන්නේ අල්ලබදා ගන්න නෙවෙයි කියන කරන් දාන්නේ නෑ. ඒව හොයන ගමම අල්ලබදා ගන්න. අල්ලබදා ගන්නකොට අවසාන කෙලවරේ තියලා තියෙනවා මේ නිබ්බාණය කියන සංකල්පය. ඒකල කියනවා මේ අවසාන මේ නිවන. එතකොට ඔය ඉගෙනගත්ත සූත්‍රමය ඥාන, කල්පනා කරගත්ත ඥාන විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව උනත් අල්ලා ගැනීම සඳහා නෙවෙයි මේක දේශනා කරලා තියෙන්නේ මේ විමුක්තිය සඳහායි. ඊතර වීම සඳහායි. තරණත් ආයන ගහනත් ආය කියලා තියෙනවා. ඒකට තරණේ වීම සඳහායි අල්ලා ගැනීම නෙවෙයි කියලා. නමුත් ඒ වුණාට ඒ ඒ ඒ සීක තත්වයේදී ගෝක් විදියට අල්ලා ගැනීම සිද්ධ වෙන එක එහෙමමයි. එහෙම නැතුව ඒ ධර්ම ඉගෙන ගන්න බෑනේ. ඉතින් මේක ඉගෙනගෙන ඉගෙනගෙන යම් දවසක පාර හරි ගියොත් ඕම ගලතුන්ගේ පාර හරියන්නේ මොකද මේ අල්ලගන්න දේවල් වල පැටලෙන. ධර්මයේම පැටලෙනවා. ධාන, සීල, සමාධි, ප්‍රඥා ලැබෙන ලැබෙන දේ පටලවා ගන්නවා. මොකද මේ දැන් Taman අල්ලන්නේ කාම වස්තු නෙවෙයි කියලා සතුටින් ඒ කාම වස්තු ප්‍රතිස්ථාපනය කිරීමට ගත්ත අර ශික්ෂාත්‍රය අල්ලගන්න. සීල ශික්ෂාව අල්ලගන්න. සීලය අල්ලගන්න. ඊගාට සමාධිය ලබා ගත්තා නම් ටිකක් හරි ඒක අල්ලගන්න. ඒකල සතුට වෙනවා මම දැන් කාම මිත්‍යාචාරය නෙවෙයි අසුරු කරන්නේ ඒ වෙනුවට සමාධිය කියලා. ඊට පස්සේ නැත්තම් යම් කිසි ලෞකික ප්‍රඥාවක් ඇති වුණා නම් ඒක අල්ල ගන්න මේක මේ ලාභයට සත්කාරයට නෙවෙයි ආධ්‍යාත්මයේ සඳහයි කියලා ඒක අල්ල ගන්න. අනේ ඒ කාම වස්තු නොඋනත් මේ භව උපදී සම්පatti අල්ලා ගැනීමේ වැඩපිළිවෙල නිමාව තමයි ඔය අරහත්ත්වය කියලා කියන්නේ. ඒ අරහත්ත්වයේදී කාම වස්තු නැත්නම් කාම තණ්හාව ඉවත් කිරීම සඳහා ගන්නා ලද උපකරණ ටික අල්ලා ගත්තොත් ඒක භව තණ්හාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැඩ පිළිවෙල යම් අසාර්ථකත්වයක් පරාජයක් වුණොත් ද්වේෂය වෙilla විභව තණ්හාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කාම තණ්හාව අතහැරියාට දැන් භව තණ්හාවට අවු වෙන්න පුළුවන් කිය භව තණ්හා විභව තණ්හා දක්වාම පැවැත්වීම සීක තත්ත්වයේ ඉඳලා අසීක තත්ත්වයටපත් වීම. ඉතින් මේ තත්ත්වයටපත් වෙනකොට අර පටවියාපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හෝ උපාදා රූප හෝ නාම ධර්ම හෝ පිළිබඳව කතා කරගෙන යනකොට ලයිස්ට් අන්තිමට තියෙනවා නිවන පිළිබඳ. ඉතින් අර පසුගිය පෘථග්ජන භූමියේදී හෝ සීක භූමියේදී අපි මේක සාකච්ඡාට ගත්තේ නැහැ. මට හිතුණා ඒ නිසා මේ අරයත් රහතන් වහන්සේ නමකගේ විස්තර කතා කරනකොට මේ නිවන සම්බන්ධව සඳහන් වෙලා කියන දේවල් ඉස්සර කරගත්තොත් ඒක මේ ප්‍රෝජනවත් වෙයි කියලා. ඒක නිසා අද දවසේ මාතෘකාවසෙන් ඉස්සරහින් තිබ්බේ යෝපිසෝ භික්කවේ අරහං ඌසිතවා කියන එක. යම් මහණි මහාන වනායි අරහතටපත් වෙලා වසන ලද බමසර නිම කරන ලද්දී. ඌසිතවා කීනාසෝ ආශ්‍රව ධර්ම ඡේ කරන්නට දාව. කත කරණියෝ. කලීතු කර්තව්‍ය කරන ලද්දාව. ඔහිත භාරෝ. මුළුවේ තියාගෙන ගිය විශාල බරක්. තම නිවන් දකින්න ඕනෑ කියලා තිබිත් ආධ්‍යාත්මික වල බිම තැබුවා වූ අනුපත්ත සදා සදත්ත ක්‍රමයෙන් ස්වార్థයටපත් වුණා වූ අනුපත්ත කියලා කියන්නේ පත්ත කියලා කියන්නේ පත් වුණා අනුපත්ත කියලා කියන්නේ ක්‍රමයෙන්පත් වුණා සතත්ත්‍ය කියලා කියන්නේ ස්වార్థය අත්ත කුසලයට පත්තුනව පරික්ඛීන භව සංයෝජනෝ භවය පිළිබඳව යම් ඇලීම් බැඳීම් සංයෝජන තිබුණා ඒක සම්පූර්ණයෙන්ම ඡේකලා හාත්පසින්ම ඡේකලා වූ සම්බදඤ්ඤා විමුක්තෝ මනාකොට ඒ අඥ වූ විමුක්තියටපත් උනා වූ දැන් මේ විශාල පද රාශියකින් විස්තර කරන්නේ රහතන් වහන්සේ අන්න උන්වහන්සේ ගැන කතා කරනවා සෝපි නිබ්බාන නිබ්බානතෝ අභිඥානයි ඒ පුද්ගලයා මේ නිවන කියන සංකල්පය විශිෂ්ට ඥාණයෙන් දරගන්න. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ කරනවා කියලා. සාක්ෂාත් කරනවා කියලා. ඒ සාක්ෂාත් කරනකොටත් ඒක දැනගැනීමක් කියලා කියනවා. ඥානයක් කියලා කියනවා. නමුත් මේ ඥානය මඤ්ඤණා පරිඥා වශයෙන් නෙවෙයි මඤ්ඤණ කියලා රාග ద్వේෂ මොහ නිස්සිත හෝ මේ පරිඥා වශයෙන් යම් භාගයක් දැනගත්තා හෝ නෙවෙයි අභිඥාය කියලා කියන්නේ අතිවිශිෂ්ට ඥානයකින් අභිඥාය දැනගෙන නිබ්බාන නිබ්බානතෝ අභිඥාය මෙන්න මේ විදියට ජීවන ආත්පසින් වට කරලා තේරුම් අරගෙන නිබ්බාන නමයි. ඒකේ නා අර අන්ධ වෘතක් යන වශයෙන් හෝ අන්ධ වෘතක් යනට මේක ඇත්තටම නිවන කියන දී මාතෘකාවෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ. මොකද එයා ඒකට කැමතිත් නැහැ. එයා බලන්නේ ඉදුරම් පිනවීමේ නමුත් සමහර විටක ඉතින් මේ වගේ රටක ජීවත් වෙනකොට වෙන්න ඉඩ තියෙනවා මොකද ඔබ දෙනෙක් බෞද්ධ නිසා. ඒ වෙනත අභිමුක්තිය වන කෙනෙක් ඉන්න පිරිසක් අද ඉන්නවනම් නිකන් අකමැත්තෙන් නමුත් හම්බෙන්නේ තියෙනවා. ඔසේක පුද්ගලයාට නිවන කියන එක අනිවාර්යම ඉස්සරහින් තියාගන්න වෙනවා. අන්න එහෙම කෙනා ඒ නිවන ළඟා විය යුතු අවසාන නිෂ්ඨාව එහෙම නැත්නම් අවසාන පරමාර්ථය වශයෙන් තියාගෙන ඒ නිවන හිතින් සංඥා කරනවා. වගේම රාග ద్వේෂ මොහ නිසිත වේදනාවතේ වශයෙන් සැප වේදනාවක් වශයෙන් වේදනා චෛතසිකයට දාගන්න. සංඥා වශයෙන් ඒක වර්ණ సంతාන වශයෙන් මේක මෙහෙම වෙන්න ඕන කියලා ඉති සංඥාවක් තියාගන්නවා. සංස්කාර වශයෙන් ප්‍රාර්ථනා කරනවා. මම නිවන් දකින්න ඕන. මගේ මුළු සියල්ල චේතනාව මාගේ මේ සටන හුදෙක් රට ජාති ආගම වෙනස වෙනුමයි කියලා අර ගමන කුමාරයා ඉතරන්ති පස්සේ අපි ඒක බොහොම ශ්‍රේෂ්ඨ කියමනක් විසින් ඉස්සරහින් තියාගෙන ඉන්නවනේ. ඒ වගේ තමයි අර සීක පුද්ගලයාත් මාගේ මේ සීල සමාධි ප්‍රඥා උදේ නිවන පිණිසමයි කියලා ඉතින් නිවනට යන්න ඒ සංස්කරණය කරනවා නැත්නම් චේතනා පිටුනවා. ඒ වගේම හිතින් ගන්නවා මේ නිවන අල්ලගන්න. ඉතින් ඒවට අපි කියනවා මඤ්ඤණා කරනවා කියලා. රාග ద్వේෂ මොහ නිස්සිතෝ හෝ අර්ථ දැනෙමින් ඒ කියන්නේ හිතා කියා ගැනීම කරනවා. එතකොට ඒකට කියනවා නිබ්බාණං මඤ්ඤති කියලා. නමුත් රහතන් වහන්සේ ඒක ප්‍රත්‍යක්ෂ කර නිසා ඒ ගොඩබිමට ගොඩොයිච්ච නිසා එයාට ආය මඤ්ඤනා කරන්න දෙයක් නැහැ. ඒක පය ගහලා ඉන්නේ. ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒක නිසා කියනවා ඒ තැනටපත් වෙන කෙනාපත් වෙත්ත තාක් පය ගහන තාක් උදාහරණයක් වශයෙන් කියනවා පහන් දැල්ලයි ආලෝකයයි කියන දෙක එකක් කියලා හිතාගන්න. ආලෝකයේ පහන් දැල්ල මතින් පහන් දැල්ල මගින් අර්ථකථනය කරනවා. පහන් දැල්ල ආලෝකයේ මතින් අර්ථකථනය කරනවා. රහතන් වහන්සේ පහන් දැල්ල කියන එක වෙන එකක්. ඒකේ මත වෙන ආලෝකයේ වෙන එකක් කියලා දානවා. මේ දෙක එකට පහළ වෙලා එකට නැති වුණාට එකම කෘත්‍ය කරාට දෙක. ඒ නිසා එන්නේ මේ වෙනස දන්න නිසා කවදාකවත් පහන් දැල්ල ආලෝකයේ වශයෙන් හෝ ආලෝකයේ පහන් දැල්ල වශයෙන් පටලවා ගන්නෑ. නිබ්බාණං නමඤ්ඤති කියන එකට සාමාන්‍ය විග්‍රහ කරනකොට ඒ පසුකාලීන ආචාර්යවරු දීපු නිදර්ශනය තමයි මේක ආලෝකේ සහ පාන්දල දෙක අතර පටලැවිලක් ඇති කරගන්නේ. නිබ්බානස්මින් මඤ්ඤති. මේ නිවනෙන් තමයි මේ මගෙන් මගේ ප්‍රතිපත්තියෙන් මගේ සීල සමාධි ප්‍රඥාවෙන් තමයි නිවන නිපන්. හටගත්තේ. කියලා ඒක මෙතනින් හටගත්තා කියලා මේ මලකින් සුවඳ එන්නා වාගේ සුවඳ මලත් එක්ක හඳුනා ගන්නවා. මල සුවඳත් එක්ක හඳුනා ගන්නවා. එතකොට මේ සුවඳ ඇති වෙලා තියෙන්නේ මලෙන් කියලා හිතා ගන්න. ඉතින් ඒ නිසා යා නිවන කාටද දෙන්න පුළුවන් අනිත් අයට ගන්න බැරි මේ මං වගේ ප්‍රතිපත්ති රකින්න නැති නිසා මට වගේ මූලික පින් නැති හින්දා මං වගේ සම්මාදිට්ඨිය නැති නිසා ඉතින් කාටද ඒ ටික දෙන්න පුළුවන් නම් යාට නිවන ලැබෙන්න ඕන කියලා සැලසුම් කරනවා. මොකද මේ නිබ්බානස්මින් මඤ්ඤති කියන මෝඩකම නිසා. නිබ්බානස්මින් නමඤ්ඤති කියලා කියන්නේ මේ දේවල් එකතු වෙච්චාම ජීවන එනවා. ඒක මේ කවුරුත් දෙන එකක් නෙවෙයි. ඉතින් මේකට ඔය නිබ්බානස්මින් කියන එක වගේ කතාවට ඔය හේමක ස්වාමීන් වහන්සේගේ සංසිද්ධියක් සඳහන් වෙනවා. ඒ දවසක් ඒ ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ ඉදිරියට බීලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ රූපස්කන්ධය පිළිබඳව කිසිම ඇලීමක් හෝ ගැටීමක් නැතය. මයි ළඟ මේ වේදනාස්කන්ධය පිළිබඳව ඇලීමක් ගැටීමක් නැතය. සංඥාස්කන්ධය පිළිබඳවත් මට එහෙම එකක් නැතේ. සංස්කාරස් පිළිබඳවත් නැතු විඥානස්කන්ධය පිළිබඳවත් මේ ස්කන්ධ පංචකය පිළිබඳ මයි ළඟ ඇලීම් ගැටීම් නැතේ කියන්නේ. සර්වතනසේ නිස්සද්දව ආගෙන. ආගෙන වටේ හිටපු කට්ටිය කියනවා මෙයා ගිහිල්ලා මේ අරහත් භාවයේ තමයි ප්‍රකාශ කළේ. මේ අඤ්ඤ භාව ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ ශාංශ වයසයි බැරි කමර තමයි හැරමිටි අරගෙන යන්නේ දරුවචන. ගිහිල්ලා ඉතින් කුටියට ගියාට පස්සේ සංඝයා දැස්සලා කියනවා එන අරුණ නැතුන නිවන් දැකලා බුදුහාමරන්න ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා. රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පහේ ඇලීමක් ගැටීමක් නැහැ කියලා. ඉතින් එහෙනම් නිවන් වෙන්න ඇති කියලා පණිවිඩ කාර්යයක් කරනවා ඔබතුමා මේ බුදුහාමරට මේ ප්‍රකාශ කරේ ආඤ්‍ය භාවයේදී. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම මේ අඤ්ඤභාවය ප්‍රකාශ කරේ නෑ මට ඒ වෙලාවට වැටහෙන දේ තමයි ප්‍රකාශ කරේ ඉතින් පණිඩකාරය ආපහු සංඝයාට අවිල කියනවා ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා ඊට පස්සේ ආයෙ පණිඩකාරට කියනවා ඒකේ මොකද අදහස් කළේ කියපන් කියලා අහගෙන වරින් කියලා ආයෙ ඊට පස්සේ ඒ ස්වාමීන් කියලා කියනවා මට මේ රූපේ පිළිබඳ හොඳට පිළිසිඳ දකින්නකොට අපි ගානාපාන පිළිබඳව හෝ ඇවිදිනකොට පොළවේ පාය ගැටෙන එක පිළිබඳව හොඳට අපිට විනිවිද දකින්න පුළුවන්. විනිවිද දකින්නකොට පටන් ගන්නකොට ඉතින් ඒකට යන්න ආසාවක් තියෙනවා. හොඳට පරියන්ක ඉවර වෙලා බලනකොට මේ ආසාවල් එන්නේ නැහැ. මොකද ඒ රූපයන්ගේ මුලමඳාක දකින්න. එනින රූපෙට පරණ රූපයෙන් රොස්සක් ගෙනියන්නේ නැහැ. පරොස්සක් ගෙනියන්නේ නැහැ. ගඳක් ගෙනියන්නේ නැහැ. මම අලුතෙන් එනින රූප දකින්න පුළුවන්. ඒ මේක කරනකොට මට වේදනා පහළ වෙනවා. තැප දුක් වේදනා. පස්සේ මේ හරහා මම ගියාට පස්සේ මට මේ අදුක්කම සුඛ වේදනාට වටවට පස්සේ වේදනාව වලින් මට නෑ ඒක ඉතින් උපේක්ෂාට වැටෙන්නේ. සැප දුක දෙක මැදට වැටෙනවා. සංඥා වශයෙන් ගියත් මට නොදැනෙන නොතේරෙන තත්ත්වයට යනකම් යනවා. ඒක තමයි නිස්සාර කියලා මට තේරෙනවා. ඒකට මම කිසිම සංස්කරණයක් කරන්නේ නැහැ. මම කවදාකවත් චේතනාවක්වත් පාල කරන්නේ නැහැ. සකයක්වත් පහල කරන්නේ නැහැ. හිත නින්දට වට ගන්නෙත් නැහැ. මම සංස්කාර නොකරන දානවා. එතකොට හිත ප්‍රභාස්වරේ පවතින. හිත කවදාකවත් මේ වතු පිටට දුවන්නේ හොඳට මැදට වෙලා ඉබ්බා කට ඇතුළට අංගෝපාංග ටික ගත්තා වගේ මැදට වෙලා හිට ඕකයි මම ප්‍රකාශ කරේ. ඉතින් අර ගෝලයා ගිහිලා ආය සංඝයාට කරවසේ සංඝයා ආයෙත් කියනවා කොච්චර කෙරුවක්වත් ඒකෙන් අදහස් කරන්නේ නිවර්මයි කියලා. ඊටකොට ගිහිලා ආය අර ගෝලයා කරවසේ කරන මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අරමිතයත් අරගෙන එනවා සංඝ පිළිසෙට. ඇවිල්ලා කතා කරවට පස්සේ කියනවා දැන් ඔබ වහන්සේ මේ දෙන උත්තර අපිට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මේක පැත්තකින් බුදුහාමරට රහත් කියලා කියනවා. දැන් ඇවිල්ලි ඉවරලා මේ ධර්ම කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නෑ නෑ මම මේ කියන එක විස්තර කරන්න යාවේ. දැන් මේ මලක් ගත්තාම ඒකේ මේ පිටි තියෙනවා, රොයිනු තියෙනවා, පරාග තියෙනවා. මේ බට්ට. යතුලේ මැද කෑල්ල තියෙනවා. පැණි තියෙනවා. මල් පැණි තියෙනවා. ඉතින් අපි මේක මේ පිටි අරගෙන බැලුවොත් එහෙම ඒ පෙට්ටිය වල නෙවෙයි සුවඳ තියෙන්නේ. ඊට පස්සේ අර මැද තියෙන මණි අරගත්තාම ඒකෙත් නෙවෙයි. බරාග වලත් නෙවෙයි. රේණු වලත් නෙවෙයි. මල් පැණි වලත් නෙවෙයි. පහ එකතු වෙච්චාම සුවඳක් තියෙනවා. වෙන් කරපුවාම මේ සුවඳ එන්නේ පෙට්ටිය වලින්ද කියලා එහෙම පෙට්ටිය වලටම හේතු කරන්න පුළුවන් ගැතිය නැහැ. මං කිව්වේ මේ එක එක පෙත්තක් කරන බලනකොට මට සුවඳක් හෝ පෙත්තක් නෙවෙයි එක කොටසක් කරන බලනකොට ඒ එක එකේ නෑ රාග ద్వේෂ මොහ මේ එකතු වෙච්චාම හැබැයි තාන තියෙනවා. පහ එකතු වෙච්චාම ඒ තණ්හාමානති තියෙනවා. පහ වෙන් කළා හොඳට පරික්ෂා කරලා පිටපතුරු ගහලා බලනකොට විසිතුරු වශයෙන් බලනකොට නැහැ. අර ගොල්ලන්ට තේරෙන්නේ. ඊට පස්සේ මේ ශාන්ති මේක විස්තර කරනකොට අටුවචානවත් සඳහන් කරන ඒ ශාන්ති ඉන්නේ අනාගාමී தත්ත්වයේ මේ විස්තර කිරීම නිසා විස්තරේ විස්තර කරන්න උන්වහන්සේ කල්පනා කරනකොට බණ කියද්දිම රහත් මේ විතරේ අහගෙන හිටපු 60ක් සංඝයා වහන්සේලා අනාගාමී. මේ උපමාවයි. මලයි සුවඳයි ගත්තාම ඒ මලේ එක එක කොටස් වලට ඒ සුවඳ ආවේනික නැහැ. පින්කල බැලුවොත් නෑ. හැබැයි එකතු වුණාට පස්සේ තියෙන. හොඳ දෙයක්. නමුත් මලයි කියන්නේ එකක්, සුවඳයි කියන්නේ එකක්. ඒ වගේ නිබ්බානස්මින් නමඤ්ඤති මේ නිවනෙන් නැත්නම් මගේ මේ ප්‍රතිපත්තියෙන් තමයි නිවන් ලැබෙන්නේ. නැත්නම් මගේ මේ නිවන, මගෙන් තමයි නිවන ඇති උනේ. මට මේක කාට හරි දෙන්න පුළුවන් නැත්නම් මට කවුරු හරි මේක මගේ හොරකම් කරන්න පුළුවන් කියලා එතකොට සැකයි කියලා. නිවන එහෙම ගතියක් නෑ සරහතන් වහන්සේ නිබ්බානස්මින් නමඤ්ඤති. ඊළඟ නිබ්බානතෝ නිබ්බාන කෙරෙන් මේ ඇති වෙන්නා වූ දෙයක් විදිහටත් කල්පනා කරනවා. ඒකට අටවචානන් සඳහන් කරන්නේ ගහකින් ඇති වෙන්නා වූ හේවණල්ල වගේ දෙයක්. රූප ධර්ම නිසා ඇති වෙන හේවණල්ල තමයි අරූප ධර්ම කියලා කියන්නේ. ඉතින් රූප නැති වෙනකොට ඒ අරූප කතාවකුත් නැහැ. හොඳට රූප කියලා දැම්මොත් අරූප කතාවකුත් නැහැ. ඒ වගේ තමයි සමහර වේතනා මේ ගහයි යවනල්ලයි කියන දෙක දෙකක් කියලා ගන්න නැතුව ගහ යවනල්ල එකයි කියලා ගන්න. ඒ මොකද අවුව නැති වෙලාවට යවනල්ල ගහට ඇදලා ගන්න. අවුවක් වැටෙනකොට එලියක් වැටෙනකොට ගහෙන් එළියට යනවා. එනම් කරමයි නැවයි වගේ ඕන වෙනකොට මේ නැන් උරම විහිකෝ. ඕන නැති කොනට ඇදලා ගන්න. ඉතින් මේ වගේ තහම මේ නැංගුරමයි නැවයි කියන දෙකක්ද එකක්ද කියන විදිහට නිවන් දකින්නකන් නිවන මේන් හටගත්තා කියන ගහෙන් හටගත්ත ඒවනල්ල වගේ දෙකට වෙන් කරනවා. නමුත් රහත් වෙනකොට ඒක හොඳට තේරෙනවා මේ හිතේ ඇති වෙන මේ මිනිසක් මිසක් ආ මේක දෙකට වෙන් කර හැකි දේවල් නෙවෙයි හොටුවයි කොල්ලාවයි වගේ ගහයි පොත්තයි වගේ නැවයි නක්කරමයි වගේ ගහයි මේ හේවනල්ලයි වගේ එකට යන දේවල් ඒක නිසා මේන් මේක ඇති වුණා කියන ඒ වැරදි මඤ්ඤණාව ඇති කරගන්නේ නිබ්බාණං මේතින මඤ්ඤති මේ නිවන මගේය කියලා නැත්නම් මා තුල තැම්පත් වෙලා තියෙන දෙයක් කියලා. කරඬුක තැම්පත් කරපු 13 වහන්සේ නමක් හෝ විදිහට මේ මම තමයි කරඬුව මේක ඇතුලේ නිවන තැම්පත් වෙලා තියෙනවා කියලා අන්න එහෙම ලේෂ මාත්‍ර නැහැ. ඒ මොකද මේ තංකිස හේතු එතකොට ඒක නා එහෙම නැති නිසා ඒ ලේෂ මාත්‍ර නැති නිසා නිබ්බාණං නානපන්න අභිනන්දති. මම නිවන් ලැබුවා කියලා සතුටකටපත් වෙන්නේ. ඒ වගේම නිවන් ලැබුවා කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. නිසා නිවන් ලැබුවා කියලා වෙනසක් නෑ. සතුටකුත් නෑ කනගාටුකුත් නෑ. නිසා නිබ්බාණං න නබිනන් නිබ්බාණං අබිනන්දති නබිනන්දති තං කිසේතු මොකදේ? පරිඥාතං තස්සාති වදාමි යථා ඥාණයෙන් ప్రత్యක්ෂ ඥාණයෙන් අවබෝධ කළ නිසා. ඉතින් මේක හරියට සුද්ධ මූල ධර්මයක් විතරයි. ప్రత్యක්ෂ කරන්න බැරි ගැඹුරු කොටහක්. ඉතින් ඒ නිසා මේකන කතා කිරීම අර කියන අසුසත් පු탁ඥයන්ට කරනවා නම් ඒක එයාටන්ට සම්බන්ධ වෙන්නේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ ඒ එයාටන්ට වෙන්නේ මේ ගැඹුරක් අනවශ්‍ය දෙයක් ජීවිතේට නැති දුකක් එකතු කරගන්න හදනවා නමුත් අර උත්සාහයෙන් කාය ජීවිත নিরপেক্ষ සීල සමාධි ප්‍රඥා වර්ණ කිනාට මේකෙදි තේරෙනවා මේ නිවන පිළිබඳවත් කාම වස්තුවක් වගේ තණ්හාමාන දිට්ඨිය ඇති කරන්න පුළුවන් පටලවල වටහා ගන්න පුළුවන් වටලව පටලවල වටහාගෙනමයි ඉන්නේ එච්චරයි කියන්නේ කිසිම කෙනෙක් නෑ ඒ විදිහට අරියත්වයටපත් වෙනකන් මේ වගේ වෙන් වෙච්ච කෙනෙක් ඉතින් ඒක තේරුම් අරගන්නවා කියන එක තමයි නිවන් දකින්න තමයි ළඟ තියෙන මෝඩකම තේරුම් ගන්න මේ නිවන පිළිබඳව තියෙන වැරදි ආකල්පය දුරවන් වීම තමයි මේ නිවන් ලබනකොට සිද්ධ වෙන්නේ ඒ නිසා නිවන් ලබන්න ඉස්සෙල්ලා ඒ අසුතවත් පුතඥ අන්ධ පුතඥ තත්ත්වෙ නෙවෙයි. ආධ්‍යාත්මික එහෙම නැත්නම් ආගමික වැඩකට යන්නකොටම මේ අන්දිනු ඔටුන්නක් දාගන්න. මම අනික් කට්ටිය වගේ නෙවෙයි මම ආධ්‍යාත්මිකයි කියලා ඒ ඇඳිල්ල අඳිනකොටම නිවනත් ඒ සන්නහයි ආභරණයක් විදිහට පැවරගන්න. මම යන්න හදාන්නේ නිවනට මම හදාන නිවන මෙන්න මේ ආකාරයි මේ සටහන් කියලා එක එකන එක එක පදක්කම් පැනලා. ඒකල කියන මම ශීලවන්තයෙක්, මම සමාධිවන්තයෙක්, මම ප්‍රඥාවන්තයෙක්, මම බුද්ධාංකාරයෙක්, මම තේරවාද බුද්ධාගම කරන්නේ. මම මහායාන බුද්ධාගම කරන්නේ. මම අර ආගම කරනවා, මේ ආගම කරනවා කියලා ඒ හැම ආගමකම නිෂ්ඨාවක් ඒ හැම නිෂ්ඨාවකම වැරද්දක් තියෙනවා. ඒ මොකද ඒක හිතින් හිතාගත්ත දෙයක්. නමුත් ඒ හිතින් හිතාගත්ත දේ එහෙම වුණාට නිවනයි කියලා දෙයක් නැතුවමත් වෙයි. ඒක ඔය කියන විදිහට රූප මතින්, වේදනා මතින්, සංඥා මතින්, සංස්කාර මතින්, විඥාන මතින් කරන්න බෑ. නමුත් නැතුව නෙවෙයි. ඒ නිසා සර්වචනාන්තයට ඒ නිවනට මහන්සි වෙන්නා වූ හෝ ඇත්තන්ට රහතන් වහන්සේ නමක් ආදර්ශයට අරගෙන පෙන්නනවා. මෙන්න මෙහිම රහතන් වහන්සේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය නිසා නිවන කෙරෙහි පිටලා කටයුතු කරා. ඒ කෙනාට පෙන්වන්න පුළුවන් නිබ්බාණං නමඤ්ඤති නිබ්බාණස්මින් නමඤ්ඤති නිබ්බාණතෝ මඤ්ඤති නිබ්බාණං මේති නමඤ්ඤති ඉතින් මේක හොඳට බලන්න හැම තැනකම නිෂේධයක් තියෙනවා. අරකට නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි කියන මිසක මෙන්න මේකයි කියලා වෙන දෙයක් නැහැ. ඒ නිසා හොඟ දෙනෙක් කියනවා නිවන ආස්නාස්තික ප්‍රඥාත්යක් කියලා. ආස්තික ප්‍රඥාත්‍ය කියලා කියන්නේ පුතු ඇඬ මොහේස කොට කියන අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, කිනන්න පුළුවන් වර්ණගන්ත సంతාන ඇති දේවල්. අස්ති ඇති කියන අදහස. නාස්ති කියලා කියන්නේ නැති භාවය. ඒක ප්‍රඥාත්‍යක්. මේ නැති ගැවුම් කතාව තියෙන්නේ. මේ කවුද? අනුරුද්ධාමුදුරන් කතාවේ නැති ගැවුම්. ආන් ඒ වගේ නාස්තික ප්‍රඥාක්තිය වලින් ගොඩාක් මේස පටලවිලා ඉන්නවා. ආස්තික ප්‍රඥා තීන තාකල් නාස්තික ප්‍රඥාක්තිය. හරි රූප ලෝක තීන තාකල් අරූප ලෝක ගැන පටලව ගන්නවා. ඉතින් ඒ වාගේ නිවන අභාව ප්‍රඥාක්තියක් කියලා කියනවා. නමුත් අරුවචනාංශයේ විශේෂ සූත්‍ර රාශියක් දේශනා කරලා තියෙනවා නිවන අභාව ප්‍රඥාක්තියක් නෙවෙයි කියලා. ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඉතින් මේකට අපේ ඔය බුරුම පන්සි ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ සියල්ලෙන් ආඩ්‍ය වූ මන්දිරයක ඉන්නා වූ කෝටිපතියෙක් එහෙම නැත්නම් අසීමිත වස්තු ඇති කෙනෙක් ඒ තමන්ගේ මන්දිරයේ ලෝකයේ තියෙන හොඳම රූප දර්ශන තියෙනවා අහන්න පුළුවන් හොඳම සංගීතරාව තියෙනවා ඒ ලෝකෙක හොඳම සුවඳ ගඳ විලවුන් තියෙනවා ඒ වගේම රසමස උළු වශයෙන් හොඳම කැමජාති තියෙනවා ඇඳ කුටු කුටු මෙට්ට කොට යාන වාහන කියන අන්තිම ස්පර්ශයට අදාළ සුඛෝපභෝගී දේවල් තියෙනවා. නමුත් මේ මිනිසයා වෙහෙස වෙලා මේවා අම්බ කරලා මේවට පරිපාලනය කරලා මේවා සුද්ධ පරිත්‍ත කරන මිනිස්සු විධානය කරලා හොඳටම වෙහෙස වෙලා මේ Tamange නිදන කපඩාවට ගිහිල්ලා යහන් කපඩාවට ගිහිල්ලා දොර වහගෙන බුදියකට මිනිහට කවදාකවත් නිින්ද යන්නේ නැති ලකක් තියෙනවා. මොකද මේ වැඩ වැඩිකම නිසා. නමුත් එදා හොඳට සුවසේ නිින්ද යනවා. ඒ නිින්ද යන වෙලාවේ යාගේ ස්ටුවර්ට් කැමෝවියන් එක්කනා කෝකියා හදන කෑමක හුත පද වෙනවා. ඉතින් මිනිහ හරි සතුටක් වෙනවා. අද නම් මට පුළුවන් මගේ මාස්ටර්ව මගේ ගිහිමියාව ස්වාමියාව සතුටු කරන්න කියලා අර වහලා තියෙන තොරත් අරගෙන ගිහලා අරයට කතා කරනවා. අද මෙන්න මේ කෑමක් ඇදුවා. දැන් නම් උණු උණුවෙන් කෑවොත් හරිම රසයි. ඒක නිසා නැගිටින්නේ. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ අන ගුරුන් වහන්සේ ඒ මිනිස්යා මේ අමතරෙන් නැගිට්ටුවාට අනේ ඔබ මේ නැගිට්ටුවේ මට හොඳ කෑමක් දෙන්නයි කියලා ස්තුති කරලා එයාගේ පරිවැඩි කරලා උසස් වීමක් දෙයිද? තෝ මෙච්චර අමාරුවෙන් නිදාගත්ත නිින්ද කැඩුවයි කියලා රසයෙන් අස් කරයි. මොකද මේ මිනිස්යාට කෑමෙන් එච්චර සතුට වෙන්න දෙයක් නැහැ. කොහොමවත් කෑම කන මිනිහා. කලාතුරකින් තමයි නිින්ද යන්නේ. ඒ නිින්ද මේ කෑමකට කැඩුවයි කියලා තරහ වෙන තියෙන අවස්ථා වැඩි හිඟන්නේකට මධ්‍යම පාන්තිකට වැඩිය කුවේරෙක්. ඉතින් නමුත් ඒ කෝකේ ඇහුවොත් මම බොරුවක්ද කෙරුවේ? ඔබතුමා නින්දදී යමක් ලැබුවේ නැහැ. ගඳක් නැහැ, දැකීමක් නැහැ, ඇසීමක් නැහැ, ගඳ බැලීමක් නැහැ, රස ලැබීමක් නැහැ, පහසක් නැහැ, හිතීමක් නැහැ. මම ඒකට යමක් දෙන්න නෙහැදුවේ. හොඳම දෙයක් දෙන්න නෙහැදුවේ. එහෙමනම් ඔබතුමා මයිත් එක පුදුකලික තරහ තියෙනවා. යමක් නැති කෙනෙකුට දෙයක් දෙන එක හොඳ නෑ. ඉතින් ඒකෝට අර මනස නිින්දෙන් නැගිටලා කබ කඩ කඩ මිනිහට කියන්න සිද්ධ වෙනවා මේ සීන තාක් ලෝකේ තියෙන දුක්. මේ වගේ වෙන් වෙන එක තමයි එකම සැපේ. මට ඒකයි මේ කලාතුරකින් හම්බුනේ උඹෝයි මේ කොහොද යන කුණු කන්දලක් කියලා මගේ ඇඟේ ගහන්න ඇදුවට ඒත් තෝ ලෝකෙ දිහා බලන හැටියකෝ මට ඕනේ කරලා තියෙන මේවා වෙන් වෙන විවේක වෙන්න. මොකදාකත් කෝකිය තේරුම් ගන්න කියලා. ඒ මනුස්සයා කියාවේ මම කොච්චර මහත්තර කැමතිද. මම නිතරම කල්පනා කරනවා සූප සාක්ෂි පොත් බල බල හොඳ හොඳ දේවල් හදන්න හැම වෙලාවෙම හරියන්නේ නැහනේ වැඩේ. හරිය වෙලාව බලනකොට මාස්ටර් විවේක වෙලාවේදී ඉඳලා තියෙන්නේ. ඉතින් මාස්ටර් මේ විවේකයට වට වැඩිය කැමති මගේ රසමතොට වැඩිය කැමති කියලා කෝකියාට ගන්නවා. මොකද කෝකියා ඉගෙනගෙන තියෙන්නේ අනුන්ගේ රසදිව පිනවීම ප්‍රධාන මාතෘකාව කරගෙන. එතකොට ඒ ගන්න කෙනෙක් උසාවියකට ගිහිල්ලා අර ධන කුවේරාට කිව්වොත් ඔබතුමා මේ යමක් නැති තැනක ඉන්න වෙලාවේ යමක් දෙන දෙයකට ආවේ. ඒ නිසා ඒ මනසට ස්තුති කරන්න තියෙන මොකද මේ රසායන අස්කිරුව කියලා ඒ මනසට විස්තර කළ දෙන්න වෙනවා. ඒ යමක් නැති තැන තමයි ජීවිතේ එකම සපත. ඉතින් එතකොට නඩුකාරය ඇහුවොත් එහෙම පෙන්නපන් ඒක සපයි කියලා කියලා. කාටද පුළුවන් වෙන්නේ නිින්දදී ලැබෙන සැප ප්‍රමාණ කරන්න. නමුත් ඕන කෙනෙකුට කියන්න වෙනවා නිදාගෙනද නැගිටලා පස්සේ හම්බෙලා තියෙන අර නවමුතාවේ හිතේ තියෙන විවිධීච්ච ගතිය ක්‍රියාවකින් ගන්න බෑනේ. රූප බලලා ගන්න බෑනේ, ශබ්ද අහලා ගන්න බෑනේ, රස බලලා, ගඳ බලලා, රස පහස බලලා හිතලා ගන්න බෑ. ඒ වගේ වෙන්වීමෙන් තමයි ලබන්නේ. කෙනෙක් කියනවා නම් ඒ වෙලාවේ අඩු ගානේ පහස තියෙනවා. බුධානින්නේ ඇඳවත් පහස තියෙනවා කියලා මතක තියාගන්න බෙච්චීට් එකවත් තේරෙනවද ඉඳ ගිල නැහැ. ඉන්දියානෝයි කියලා කියන්නේ බුධානින්නේ ඇඳත් අමතක වෙනවයි කියන එක. ඒ නිසා මේ කියන්නේ කුසීතකමකින් ඇතිවෙච්ච ඉන්දිය ධර්මයන්ගෙන් වෙන් වෙච්ච අනින්දිය ප්‍රතිබද්ධ වෙච්ච හිතක තියෙන විවේකය. බුදුහාර කියන මේකට අවදි වුණොත් එහෙම නැත්නම් අප්‍රමාදීව සතියෙන් යුක්තව භාවනාවේදී සියලු අරමුණු ගෙවම් කරලා ඒ ඇති වෙන විවේකයට අවදි වුණොත් ඒ මනසට අර වගේ නිවන් වෙලා මේ නිින්ද වෙලාවේදී බුද්ධියක් නෑ නිින්දෙන් පස්සේ මට මේ සැප සම්පත් ලැබුණේ කියන හේතු කාරණාත් ඔන්න ඒ වෙලාවේදී සැප බව තේරෙනවා. මොකද සැපේ කියලා කියන්නේ මේ රූප වලින් කරදරයක් නෑ. අපි දැනගෙන භාවනා කරගෙන ඉන්නකොට මැරිච්ච අම්මා තාත්තා පේන්න පටන් අරගත්තොත්, අරදොල ගංගාවල වේන්න පටන් ගත්තොත්, බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගත්තොත්, දේවදත්ත පේන්න පටන් ගත්තොත් කවුරු මොන જાති කෙරුවක්වත් ඒකට බාධාවක් නෙවෙයි. කියන්නේ භාවනා කරන සත්‍යයක් ඇහුනොත් ඒකෙන් දන්නවනේ භාවනාවට සතිය සමාධියට බාධායි කියලා. ගඳක් දැම්මොත් Tamange යකින් නිකුත් වෙන්නා වූ ගඳ හෝ අපි ඒකට කියන ජීවන සුවඳ කියලා. ඒක හෝ අඩු ගඳක් හෝ මොකක් හරි ආව. බාධායිනේ. ඒ වගේම කට රසක් වැටුණා. බාධායිනේ. කයි කූඹිය කියෝ. එහෙම නැත්නම් වෙන හුලඟක් හැමුවොත් මොකක් හරි වුණොත් බාධායි. හිතට හිතවිල්ලක් ආවොත් බාධායි. අඩු ගන්න සතියේට අන්න ඒ වගේ වෙන් වුණාට පස්සේ සතිය නිසින්ද වැඩෙනවනේ සමාධි වැඩෙනවනේ අන්න එතකොට මේ තියෙන කිසිවකින් තොර මේ විවේක තත්ත්වයට යන්න පුළුවන් වෙන එක తాවකාලික වුණා ආන එතන පුත්‍රජානන්සේ කියනවා ඇහැ කන දිව නාසය කය මන කියන හය ආයතන හය සලායතන සත්‍යන මේකත් ඒ වාගේම ආයතනයක් කියලා අත්තිබික්කවේ තදායතන බුදුහාමුදුර කියන මෙන්න මේ වගේ ආයතනයක් තියෙනවා මහන්නේ. අන්නේ ආයතනයේ ලක්ෂණ බලනකොට ඒක විස්තර කරන්න තියෙන මේ ආයතනේ අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියන එක තමයි. අත්‍තිබිකේ අජාතං අභූතං අකතං අසංකතං. අනේ තියෙනවා යම් කිසි ස්ථානයක් ඒක අජාතං කවදාකවත් මේ පහණින් ඇති වෙච්ච ආලෝකයේ වගේ යමකින් ජාත වෙච්ච එකක් නෙවෙයි. යමකින් ජාතක වෙච්ච එකක් නෙවෙයි. කිසිම දෙයකට ආලම්බණය වෙලා නැමෙක අනාලම්බිතයි. අජාතං අභූතං ඒක ඉන්නා කියලා පෙන්වන කිසිම ලකුණක් අපි කියන වතුර ඉතාම පිරිසිදු නම් ඒකේ පාටක් නැහැ, ගඳක් නැහැ, රසක් නැහැ, හැඩයක් නැහැ. ඒ වතුර පේනවනේ. නිවනේ එහෙමවත් පෙන්වන දෙයක් නැහැ. භූත ලක්ෂණයක් නැහැ. ඒක මෙයා මෙන්න මේ නිවන තියෙන තැන මෙහෙමයි නැති තැන මෙහෙමයි කියලා අල්ලන්න ඕනම ලකුණක්වත් නැහැ. අජාතං අභූත අකතං ඒ කවුරුත් කරන ලද්දක්. අපි හිතන බුදුහාඳුනන වැඳලා නිවන් ලැබෙයි. පින් කරලා නිවන් ලැබෙයි. මේ මේ සීලවන්ත වෙලා නිවන් ලැබෙයි. භාවනා කළා නිවන් ලැබෙයි කියලා. එම කිසිම දෙයකට වග වෙන්නේ නැහැ නිවන. නිවන සම්පූර්ණ ස්වාධීන ශක්තිය. අසංකතං මේ මේ දේවල් රැස් කෙරුවොත් නිවන ලැබෙයි කියලා සංකත එකතු කරලා සකස් කරන ලද්දක් කියලා ගන්න බෑ. ඒ කියන්නේ කැලි කැලි විසිරලා තියෙන ඒ ඔක්කොම මේ වාතයේ ඊතර කියලා එකක් තියෙනවා. ඒ ඊතර ගාක් පෙරලා පෙරලා වාතය ගත්තාම ගියරයක් වාටපත් කරගන්නවා. ඒක පෙට්‍රල් වලටත් වැඩිය පිරිසිදුයි දහණය වුණාට පස්සේ කිසිම මේ කාබන් කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ අම්ල කර වාත ඇති කරන්නේම නැහැ. ඒ නිසා ඊතර වලින් වැඩ කරන්න පුළුවන් නම් එක්සෝස්ට් නැහැ. පිට වෙන දෙයක් නැහැ. එහෙම ඊතර ගත. ඒක විසිරලා දෙන එක එකතු කරනවා වගේකුත් නෙවෙයි. ඒ නිසා අජාතං අකතං අසංකතං අජාතං අභූතං අකතං අසංකතං නොචේ තං භික්කවේ අභවිෂ මහනි එහෙම ආයතනයක් නැත්තම් අජාතං අභූතං අකතං අසංකතං ජාතෝ අභූතෝ අකතෝ අසංකතෝ එහෙම දෙයක් නැත්නම් නිරිදං ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සසරං පඤ්ඤාපේත මේ ලෝකේ පවතින තාක් සංඛාර ධර්ම ජාතං භූතං කතං සංකතං එවැනි දෙයකින් කවදාකවත් එහෙම ගැලවීමක් වෙන්නේ නැහැ අර වගේ ආයතනයක් නැත්නම් මේ දුකෙන් ගැලවීමක් කරන්න වෙන්නේ එහෙනම් අපි සදාකාලික දුකටපත් වෙච්ච කෙලවරක් නොපෙනෙන තැනක වෙහෙස වෙන කෙනෙක් වගේ ඒක සාමාන්‍යයෙන් අන්ධබුතක් දැනය ගන්නේ දුකක් විදිහට නෙවෙයි සංසාරය කියලා කියන්නේ සැප සැප ලැබිය හැක කාංශිකෝ ඒක සදාකාලික දෙයක් ඒක නිසා පුළුවන් තරම් නිශ්චල වස්තු හම්බ කරන්න හම්බ කරලා ඒවා තැම්පත් කරන්න ඕනේ මොකද මේ දිගට දිගට රස වෙන්නේ එහෙම නැත්නම් ඒ ඒ හම්බ කරපු වස්තු නිච්චල චංචල දේවල් වලින් තමගේ පුළුවන් තරම් ඉදුරම් පිනවන්න ඕනේ. එහෙම නැත්නම් මේ මමය මාගේ කියා ගන්නා වූ ප්‍රිය කට්ටියට ඒගොල්ලෝ මට ආපහු ගලකන හින්දා ඒගොල්ලන්ට දෙන්න ඕනේ. බුදලේ පවරන්න. එහෙම නැත්නම් මගේ සමිතියට. නැත්නම් මගේ මිත්‍රයින්ට. නැත්නම් මගේ ජාතියට. නැත්නම් මගේ ආගමට සලකන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තැන වැඩිච්චාම මට සලකයි. නැත්නම් වෙන ප්‍රේමයක් නැහැ. බුදුජානක කියනවා පැහැදිලියම ඒ කාම තණ්හාවේ Tamange ඉදුරක් පිනවීමේ ඇති ආශාව මේ වශයෙන් නෙවෙයි අතීතනාගත වශයෙන් පැතිරෙනකොටම මගේ කියලා සනුවරයක් ඇති කරගන්නවා. එහෙම සනුවරයක් ඇති කරේ නැත්නම් පාළුවක් දැනෙනවා. ඉතින් මේ සනුවරයට තියෙන ආශාවට කියන භව තණ්හාව. භව තණ්හාව වර්තමාන මොහොතේ නෙවෙයි. වර්තමාන මොහොත අතීතනාගත වශයෙන් පැතිරෙනකොට මේ තන කියන එක අතන මෙතන වශයෙන් දේශේ වශයෙන් පැතිරෙනකොට කාම තණ්හාව භව තණ්හාව බවට පත් වෙනවා. මේ භව තණ්හාව තන්නේ කර මේ රැවටිලක් තියෙන තණ්හාව කාම තණ්හාමයි Tamanට සක්කාය දිට්ඨියට තමන්ගේ මාන්නයට තමන්ගේ ආශාවට කරන මායාවක් විතරයි. නමුත් අර තමන්ගේ ආශාවල් ඉෂ්ට කරනකොට ඇකන තියෙන ආශය පිනවීම වගේ නෙවෙයි අර විශාල මම මාගේ පිරිසට ඒ සැප හොයලා දෙන්න ගියාම ගැටුම් වෙයි. මොකද අනික් කණ්ඩායමත් ඒ හැපමනේ ඉල්ලන්නේ. ඉතින් මේ කණ්ඩායම් දෙක එකතු වෙච්චාම මේ හොඳ යාළුවෝ කණ්ඩු කරනවා. ඒ රණ්ඩු කරනකොට අරමිනිය මරන්න හිතෙනවා. මේ අහිංසකව මගේ සපත් නෙවෙයි මගේ ඉන්ද්‍රිය සපත් නෙවෙයි. මේ මගේ කියන නෑදෑයින්ට කිට්ටුවන් තියලා සලකන්න හදනකොට ඒකට බාධා කරනවනේ කියලා. ඒකට බාධා කරන කට්ටියත් එක්ක රණ්ඩු කරනකොට ඇති වෙන තණ්හාව විභව තණ්හාව ඒක මාරාන්තිකයි. ඒක සීදීනස ගන්නවා. කාම තණ්හාවෙන් එහෙම මේ විභව තණ්හාවක් ඇති කරන්නේ නැහැ. කාම තණ්හාව තියෙන්නේ හොරෙන් හරි කමන්නේ, වංචාවෙන් හරි කමන්නේ, කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියන සංකල්පේ. ගෘතන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ ණය වෙලා හරි කමන්නේ, ගිතල් බීපල්ල ණය ගවන්න වෙන්නේ උඹට නෙවෙයි. ඒක පස්සේනේ ගවන්නේ දැන් කාපල්ල. භව තණ්හාව කියන්නේ නෙවෙයි මම කාලමදි මගේ අඹුවට දෙන්න ඕනේ, අම්මට දෙන්න ඕනේ, තාත්තට දෙන්න ඕනේ, නංගිට දෙන්න ඕනේ, මල්ලිට දෙන්න ඕනේ, නැන්දර මාමට. දැන් මගේ යාළුවෙක්ට මගේ මේ සමාජයේ සමිතිය කට්ටියට මගේ රටට මගේ ආගමට කියලා ඒකට ගිය ගමන් අපි විශාල ශේෂ්ඨයකට වැඩ කරන්න හදපු ගමන් ගැටුම්. ඒ ගැටුම් එනකොට ඉතින් උන්නාමලා තේරෙන්නේ. ඒකත් විභව තණ්හා වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ රහතන් වහන්සේගේ தත්තරපත් වෙනකොට ඒ අජාත අභූත අකත අසංකත කියන මේ නිවනේ මට කියලා ගන්න දෙයක්වත් නැහැ මම තටමැව්වට කිට්ටු කෙනෙකුට දෙන්නත් බෑ. පුළුවන් නැහැ. සර්වචනාංශේ තමන්ගේ අතිජාත පුත්‍රයාට රාහුල කුමාරයාට දෙනවනේ. රාහුල කුමාරයා වෙනම අවුරුදු 15ක් භාවනා කරා. අතින් අල්ලන්න ගියා කිරිකට දරුවා. රාහුල සාරිපුත්‍ර සාංශිකලා පැවිදි කරලා පුළුවන් තරම් නමුත් ඒ තමන් ඒ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න බැරි. බුද්ධෝදන රජුණට දෙන්න බැහැ. යසෝදරාට දෙන්න බැරි. නමුත් දෙන්න බෑ කියලා නිකන් හිතියේ නෑ. මතක් කරා මෙන්න මේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ඇහෙන් රූප බලනවා වගේ නෙවෙයි, නොවෙන්නේ නොවේ. ඒ තමයි අජාත අභූත අකත අසංකත කියන මේ දේ යම් කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත්නම් ඒ මනසට කවදාකවත් මේ ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස කියන දේෙන් ගැලවමක් හිතෙන්නේ නැහැ. ඒ නිසාම අන්ධ පෘථග්ජනය මුළු ලෝකෙම 100 100ක්ම පිළිගන්නේ කාම ලෝකයක් විතර උපදින්නෙත් ඕකමයි මැරෙන්නෙත් ඒකමයි. අඩු ගන්න විකල්පයක් වශයෙන්වත් මේ අජාත අභූත අකත අසංකත දේ පිළිගන්න කැමති නෑ. ඒක කියනවා අద్භූත දෙයක් කියලා. ඒක නැතුව ලස්සන ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකටද ඔය මේ අනවශ්‍ය ආධ්‍යාත්මික ප්‍රයත්න? මොකටද ඔය ආධ්‍යාත්මික ආගමික ප්‍රයත්න? ඒව නැතුව සාධාරණ මනසල ජීවත් වෙනවා හොඳට කාලා බීලා තැප විඳින පුළුවන් තාලේ මොකටද ආගම්? ඔය මේ ලෝකයට අයිති දේවල්. ඒ උගන්නපු පුරුෂයෝ මෙලොවට අයිති නෑ. බුදුහාමුදුරුවෝ විතරයි මම මිනිස්සෙක් කියලා කිව්වේ අනික සේම ආගම් කත්වරේකම එක්කෝ සම්බන්ධතාවයක් වෙන්න නැත්නම් Taman <clears throat> මේ මිනිස්සෙන්ගෙන් වෙනස් කරලා පෙන්වන්න පටන් ගන්නවා. ඒ මොකද මේ ගරුකාම්භීර භාවයක් ඇති කරනවා. බුදුහාමුදුරුවෝ ගරුකාම්භීර භාවය ඇති කරපේ මිනිස්සෙක් කියලා. මිනිස්සෙකුට මේක කලහක්ක් කියලා. ඒ නිසා <clears throat> රහත් වෙච්ච කෙනා නිවන පිළිබඳව යථාභූත ඥානය. ඒක ඇති කරගත්තට පස්සේ උන්වහන්සේට වෙනම ප්‍රධාන ප්‍රශ්නයක් මේ ඇති වෙච්ච தત્ත්වය තමන්ගේ ජීවිතයේ හෝ වේවා තමන් මෙතෙක් කර ගමනේ හෝ වේවා උත්කෘෂ්ඨම ඵලය වුණාට ඒක අනුමත ගමනේ කරමින් එන්නා වූ විශාල ශේක පිරිසක් ඒක පිළිබඳව දැනගන්න කැමති වුණාට කවදාකවත් මේක මේකයි කියලා පෙන්වන්න බෑ. ඒ වෙනුවට අරක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි කිය කියයි. ඉතින් ඒකට මිනිස්සු කියන මේක නාස්තිකයි. අභාවයක් මෙතන තියෙන්නේ භාවයක් නැහැ කියලා. නමුත් විතර ਸਰවඥාන්සේ කියනවා අත්‍යබිකේ තදායතන අභූතං අජාතං අකතං අසංකතං එහෙම ආයතනයක් තියෙනවා. එහෙම ආයතනයක් නැත්තම් මේ සංසාරේ කවදාකවත් ගලවෙන්නේ නැහැ. ඒක නිසා යතෝචකෝ බික්කවේ අත්ති අජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතස භූතස සංකතස අසංකතස නිස්සාරණං පඤ්ඤාපේ. ඒ නිසා එහෙම එකක් තියෙන නිසා සමාධිත්‍ය ඇති කෙනාට මේ ජාත වූ භූත වූ කත වූ සංකත වූ දේවල් වලින් පරිබාහිර වෙන තැනක් තියෙනවා තියෙන නිසා මේකෙන් ගැලවමක් තියෙනවා. එහෙමනම් ජාත භූත කත සංකත කියලා කියන්නේ දුක කියලා තේරුම් ගන්න. යමක් හට ගන්නාසුළු නම් ඒක හට ගන්නා තාක් හටගන්නේ දුක් මේ ලෝකේ. බබේ කම් වෙනකොට අපිට පේන්නේ නැහැ. එහෙම එකක් අපි හිතන්නේ අම්බේ රංකටි පුතා බබා හරි වටිනා දෙයක් උපන්නා කියලා. ඊගාවට යමක් අපේ ශාන්තිකයේ තියෙනවා ඒක ඔප්පු කරන්න පුළුවන්. ලිඛිතව බොහෝත අසභූත භාවයේ පෙන්වන්න තියෙනවා. තියෙනවා කියලා බෑ. ඒ භූත භාවයේ ඒකේ තියෙන ඇති බව පෙන්වන්න තමයි ඔප්පු තිරප්පු දෙල්ලන් තියෙන්නේ. මොකද එකම ඔප්පුවක් ගන්න බෑ. එකම තිරප්පුවක් ගන්න බෑ. ඒක ඇත්තටම කනබුන තැන් වලින් ඈතෙන් තියාගන්න තියෙනවා. ඒක ඕන කරලා තියෙන වර්තමාන මොහොත නෙමෙයි අති අනාගතය නෙමෙයි ඔක්කොම පෙට්ටගම් වල තියෙන හැමක් පෙට්ටිය වල තියෙන්නේ ඒ නිසා භූතයක් තියෙනවා. ලෝකේ නිකම්ම භූත විකාර ඔක්කොමලා කරන්නේ අර තියෙන සැප සහතික කරලා මට ඔප්පු කරගෙන මට සින්නක් කරපොල්මක් කාරයිතු වාසිකම් කරලා කතා කරනකොට අනිවාර්යම දෙයක් සිද්ධ වෙනවා අර අජාතය අභූතය දුරවඳ දුරින් දුරවඳ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ සද්ධර්මයේ ඇත්ත. ඉතින් මනුස්සයා කියලා කියන්නේ මේ දෙකම තියන්න හදන කෙනෙක්. එක පැත්තකින් ජාත භූත කත සංකත එකතු කරනවා. අනිත් පැත්තෙන් අජාතං අභූතං අකතං අසංකතං කියන එක අදාහ ගන්න හදනවා. ඒකල කියන ධර්ම ගැඹුරු. ඉතින් පොල් පිට පාගනකොට එක පැත්තක් පාගනවා අනිත් පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ යනවා. ඉතින් ඒකෙන් පේන්නට තියෙන්නේ මේ දෙක ප්‍රතිඋත්පන්න. ජාත භූත කත සංකත භාවයේ දුකක් නම් ජාත භූත කත සංකත භාවයේ අනිත්‍ය වූ දෙයක් නම් ජාත භූත කත සංකත භාවයේ අනාත්ම වශයෙන් තේරුම් ගත්තොත් සංඥාවක් ඇති කරගන්න පුළුවන් වෙයි අජාත අභූත අකත සංකත. ඉතින් එතකොට ඒ කියන ආයතනේ නේව පඨවි ධාතුන ආපෝ ධාතුන තේජෝ ධාතුන වායෝ ධාතු. ඒ නිවනේ පඨවි ආපෝ තේජෝ නැහැ. නෑ ඒ වගේම ආකාසානං ඡායතන විඥානං ඡායතන අකිච්ඡඤ්ඤායතන නේව සංඥානා සංයතනේ. එතන ඉරහඳ නැහැ. තාරකා නැහැ. එතන හොඳ හොඳ වැරදි නෑ. කුඩා ලොකු නෑ. ආනිම ආයතනයක් ලෝකේ තියෙන බව ඉස්ලාම ਸਰවචනාංශය තමයි ලෝකෙට ප්‍රකාශ කරේ සියලු දිනාමක වයම එකක් තියෙනවා. ඒකට කියව පාරාදීසය කියලා. ඒක මරණයෙන් එහාට. අනික් අංගවල නැතුව නෙවෙයි එහෙම එකක් තියෙනවා. ඒගොල්ලත් කිව්වා මෙහෙම ස්වර්ගයක් කියලා එකක් තියෙනවා විමුක්තියක් කියලා එකක් තියෙනවා පාරාදීසයක් කියලා එකක් තියෙනවා සදාකාලික සැප ඇති තැන. ඒ දේ මෙන්න මෙහෙමයි හැබැයි ඒක කවදාකවත් මේ ජීවිතේ සාක්ෂාත් කරන්නත් බෑ. හොඳින් ඒ කියන සාස්තුන් වහන්සේලා කියන විදිහට ජීවත් වුණොත් මරණය මත්තේ යන්න පුළුවන් කියලා අනාගත කොන්තරාත්තුවක් විතරයි. සරුවචනාංශේ මේ ජීවිතයේදීම මේ ශාසනයේදීම මේ ආයතනයේ තියෙන බව දැනගන්න පුළුවන් දැනගත යුතුයි ඒක පරමයි කියලා දේශනා කරපු පළවෙනි ශාස්ත්‍රඥ වාචක නිසා බොහොම ප්‍රායෝගික මිනිස්සෙක්. කියන දේ කරපු කර දෙ කියන මිනිස්සෙන් ආගම ධර්මය ගැන කතා කරනකොට ආගම හැම වෙලාවෙම මිනිස්සුන්ට බයක් ඇති කරලා අනාගතය වෙනුවෙන් වර්තමානයේ හික්මව ගන්න හදනවා. ධර්මයේ එහෙම එකක් නෙවෙයි. ධර්මයේ ආගමට විරුද්ධ වෙන්නේ නැහැ. ධර්මයේ කියන හැම කතාවකවත් බයකට හෝ අනාගතයේ හෝ වෙන තැනක හෝ වෙන කෙනෙක් ගැන ශ්‍රාංකාහීන ලේස මාත්‍රයක්වත් තියෙනවනම් ඒක දාසකමයි. ඒ නිසා මේ මොහොතමයි මෙතනමයි තමයි. එයින් පිට කිසිම කෙනෙක් කිසිම බලවේගයක් කිසිම ශක්තියක් පිළිගන්න ඕන කමක් නැහැ. නමුත් හැම පෘථග්ජනෙකම මොකක් හරි පදක්කමක් එල්ලගෙන තමයි ඉන්නේ. ඒක කාලයේදී කල්පනා කරන්නේ නැත්නම් දේශයේදී කල්පනා කරන්නේ නැත්නම් තමන් වටේ ඉන්න කට්ටිය මට උදව් කරයි නැත්නම් හතුරුකම් කරන්නේ වටේ ඉන්න කට්ටිය කියලා හිතන්නේ. ඉතින් ඒ තාක්කල් එයා මේ වර්තමාන ක්ෂණ සම්පත්තිය වන්දනවා. ක්ෂණ සම්පත්තියේදී පඨවි ආපෝ තේජෝ මොකක්වත්. චින සම්පත්තියේදී ඔය ආකාසානන්තස ආචිකින්චාන මොකක්වත් බැයිව එකකවත් චින සම්පත්තිය ඉඳ තියෙන්න බෑ. ඒකට ඒකට මත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ක්ෂණ සම්පත්තියට යන මනස මේක දකින්න දකින්න එකෙන් ගැලවෙනවා මිසක බැඳීමක් ඇති කරන්නේ. ක්ෂණ සම්පත්තිය ඉන්න මිනිස්යාට පාඨවියා මේ මේ උබෝ සම්දිමතුතිය මේ හිරේ මේ සඳේ කියලා දෙයක්වත් නැහැ. ඒ කිසි දෙයක ගැලීමක් ඇති කරන්නේ ඒක නිසා අපිට යම් වෙලාවක යම් චිත්තක්ෂණයක සතුටුමත් වෙන්න පුළුවන් නම් අප්‍රමාද වෙන්න පුළුවන් නම් ආංශික වශයෙන් හෝ ජීවන සාක්ෂාත් කළ හැකි බාට දෙන පළවෙනිම සාක්ෂිය තමයි ඒක. ඒ නිසා නිකමට කල්පනා කරන පරියන්කේ ඉන්න ගමන අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක මේ වතු වෙන ආරමුණේම බලාගෙන ඉන්න බලනකොට ඔක්කොම ඔක්කො එක පටවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් පටවි වශයෙන් තෙරේ. නමුත් ඒක අල්ලන්න නෙවෙයි මේ හදාන්නේ අරමුණේ හිත තියෙනවා මම දැන් මෙතන ඉන්නවා කියන එක සාතික් කරගන්න. එතකොට මේ පේන දේ මේ චිත්තක්ෂණය චන සම්පත්‍ය සාක්ෂයක් මිස ඒ පේන දේ වටිනාකමක් නෑ. ඒ පේන දේ ඒ විදිහට වටිනාකමක් නැතුව බලනකොට ඒ දේ විරංජන වෙන්න පටන් ගන්නවා. ඡය වෙන්න පටන් ගන්නවා. වැය වෙන්න පටන් ගන්නවා. නිරෝධ වෙන්න පටන් ගන්නවා. ඒම කරනවා නම් ඒ විදිහට ඒ බලන බලන වස්තුව විරජ්‍යති විමුච්ඡති නිරුජ්‍යති කියන විදිහට දේ බලපු දෙයට බැඳෙන්නේ නැතුව කරන්න යනවනම් ඒ නිරුද්ධ වෙච්ච විරංජනේ වෙච්ච නිරෝධයටපත් වෙන වස්තු බලන්න බලන්න බලන්න බලන්න මේ ක්ෂණ සම්පත්තිය දියුණු. එහෙම නැත්නම් වර්තමාන චිත්තක්ෂණේ සතිය අප්‍රමාදේ පුදුමාකාර දියුණුවකටපත් වෙනවා. ඉතින් අපට දැන් පැහැදිලි භාවනා කරන්නට පැහැදිලි කලාතුරකින් හෝ ක්ෂණ සම්පත්තිය ඇති කරගන්න. නැත්නම් වර්තමාන මොහොත. එළඹ සිටි මොහොත. සතිය අප්‍රමාදී. අපේ තියෙන එකම ප්‍රයත්න වෙන්න ඕනේ මේ විදිහට ඇති කරගත්ත චිත්තක්ෂණය තව චිත්තක්ෂණයකට පාත්තන. ආනේ විදිහට ඒක දිගට දිගට පවත්වාගෙන යනකොට ඒ සඳහා පට වියාපෝ තේජෝ වායෝ ආකාසානං ඡායතනාති රූපාවචරක පාත්‍ර ධ්‍යාන එහෙම නැත්නම් චන්දිම සූර්ය සියල්ලම අවශ්‍යයි. ඒ සියල්ලම අපිට ගෙවම් කරන වස්තු බවක් ඒක ඔක්කොම නියම සත්‍යයෙන් බලනකොට විපරිණාමයකට පත් වෙන බවත් මේ කොයි දෙයක හරි සංඥාවක් ගත්තොත් නිමිත්තක් ගත්තොත් එතන සතිය බාල වෙනවා එන හිටිනවා මෙත්තයි වෙනවා එතකොට තමයි අර වස්තු විස්තර කරන්න පුළුවන් වස්තු විස්තර කරන තාක්කල් මතක තියාගන්න සතිය උත්කෘෂ්ඨ වෙනවා නමුත් වස්තු විතර කරන්නේ නැතුව සතිය ඉන්නව නැද්ද කියලා දැනගන්න බැරි නිසා ආධුනිකයර කියනවා සතිය යුක්තව දකින්න වස්තු හොඳට විතක්කේට විතරක් නෙවෙයි ලක් කරන්න කියන ਵਿਚාරයට ලක් කරලා ඒ ලක්ෂණ වල පච්චපට්ඨාන පදට්ඨාන ආකාර මේ සටහන් බලන්නේ කියලා. නමුත් ඒ බලන සටහන බලන ආකාර සියල්ලම එන්නේ එන්නේ එන්නේ එන්නේ ගිවන් වෙනවා නම් නිරුද්ධහෙටපත් වෙනවා නම් විරංජනේ වෙනවා නම් විරාගයටපත් වෙනවා නම් ඒ යෝගාවචරය නොදනුවත් කෙනෙක් නම් ඒක පේන්නේ භාවනාව කැඩිලා වගේ. එපා වෙලා. අසත්පුරුෂ භාවයටපත්. නමුත් මේ මුල් ධම්ම පරියාය සූත්‍රයේ කියන්නේ ඒක නිවන සඳහා යන කෙටිමාවත මිස භාවනා වැරද්දක්වත් එහෙම නැතුව කෙලේශයක්වත් තමන්ගේ දෝෂයක්වත් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම මිච්ඡාදිත්‍ය වශයෙන් තේරුම් හරි දැක්ම ඇති කරගන්නයි බණාන්න කියන්නේ. ඒකටයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකටයි නැවත නැවතත් මේක අහන්න ඕනේ භාවනා කරනකොට. එතකොට තේරෙනවා අපි භාවනා ජීවිතයේදී අනික් ලෝකේ ගන්නා වූ මනුන් කිරුම් ක්‍රම පහන් දැල්ලමයි ආලෝකය කියලා කියන්නේ. එහෙම නැත්නම් කරඬුවේ තියෙන වටිනාකම වෙලා තියෙන්නේ ධාතු නිසා කරඬුවයි ධාතුවයි එකයි කියලා ගත්තොත්. ගහයි හේවනල්ලයි එකයි කියලා ගත්තොත් ඒ හැම තැනකදීම තියෙන නිත්‍ය සංඥා. සුභ සංඥා, සුඛ සංඥා. නමුත් භාවනා කෙරගෙන කෙරගෙන යනකොට කොච්චර තීක්ෂණ බුද්ධියකටපත් වෙනවද කියනවනම් ඒවා ඒකාකාරව පහළ ඒකාකාරව ගෙවිලා ගියත් දෙකක් සංසිද්ධිය පැතිකඩ ඒ පැතිකඩ පැතිකඩ වශයෙන් බලාගත්තොත් සංසිද්ධියට හෝ එක පැත්තකට විශේෂ ප්‍රේමයක් නැහැ. එතකොට එහෙම මේක විරංජනයට ලක් වීම. නිරෝධයටපත් වීම. ඒක අපි දකින විදිහට හිත උදාසීන වෙනවා. එහෙම නැත්නම් නිබ්බිදාවටපත් වෙනවා. කලකිරීමටපත් වෙනවා කියලා තමයි දකින නිසා මේ හැම කලකිරීම ලක්ෂණයකම බොහෝ විට නිවනේ සේයාව තියෙනවා. යම්තාක් කලකිරීමට වෛර කරන තාක්කල් අපි සංසාරේ කරා. එතකොට පටිඝානුසේ වැඩ කරනවා. යම් දාසක මේ කලකිරීම විශේෂයි අනුසේ ධර්ම වලට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව මේක නිවන දක්වන පෙරහුරුවක් පෙරමකක් සංඥාවක් විතර ගත්තොත් පටිඝෙන් තොරව මේක අත්දකපු දවසට ඒකට නිබ්බිදා ඥාන බාටපත් වෙනවා. පටිඝපදනමේ ඥාන පදනමට මාරු වෙනවා. මේක සිද්ධ වෙන උසස් ඉහළම විපස්සනා ඥානවල අධිපඤ්ඤා ධර්ම විපස්සනා වල හිට වෙන්නේ. නමුත් ඒක සඳහා අර මුලින් මුලින් කරන මූලික විපස්සනා ඥාන වපරජනක් වෙනවා. ඉතින් එතන ඉඳලා මේ කත ජාත භූත කත සංකත තත්ත්වේ ඉඳලා අජාත අභූත අකත අසංකත තත්ත්වයට මාරු වෙන එක කවදාකවත් මෙතනදී වෙන්නේ මෙච්ච ප්‍රමාණයෙන් වෙනවා මේ අවල් වෙලාවට වෙනවා කියලා කියනවා. අනිවාර්යයෙන්ම හැම කෙනාට මේක හම්බයක්. අනේ අහම්බෙට කැමැති. සෙල්ලක්කාර මනුෂ්‍යයෙක් විතරක් යෝගාවචරයි. તો මොකක් හෝ අල්ලගත්තොත්. ජාත භූත කත සංකත අවස්ථාවේදී හෝ අජාත භූත කත සංකත තත්ත්වයේදී හෝ කොතන අල්ලගත්තත් අහු වෙනවා කියලා මතක තියාගන්න. මේක අල්ලගොම ඒකට අපි අහුවෙනවා. අපි කිව්වොත් මේ ඉන්නේ ඊටම වටේ අපි වැටක් අහලා ගේට්ටුවක් දාගත්තොත් මතක තියාගන්න අපිට එළියට ය아가න්න බැරි වෙනවා. අපිටත් එළියට යන්න වෙන්නේ ගේට්ටුවෙන් විතරයි. ඒක නිතර අරලා තියන්න බෑ අපිට ඕන වෙන වෙලාවට යන්න මොකද ඒක අරලා තිබ්බ පිටකට තියෙන නිසා අපි ගහන වැටෙන්න අපි කොටු මොනම නීතියක් මොනම ව්‍යවස්ථාවක්පත් කරගත්තත් ඒක Tamanට වටින වටින විලංගුවක් කරගන්න ඕන නිසා පුළුවන් තරම් පවතින නීති හොඳටම ඇති ඇත්තටම කියනවා වැඩි. ඔය පවතින විවස්ථා සේරම අනිවාර්යම ඕනට වැඩි වැඩි මේක තවත් දියුණු කරන්න වැඩි කරන්න හදනවා නම් ඒක අනුන්ට හිතාගෙන කරාට අන්තිමට තමන්ට වදිනවා. ඒක නිසා මේ සියල්ලම විසිකලා දාලා අපිට පුළුවන් නම් මේවා අවශ්‍ය කෙනෙක් ඒක හේම පාවිච්චි කළා සුඛයක් කුත්‍යක් ඉඳගත්තාමයි. නමුත් මේකේ ප්‍රයෝජනේ සලකලා ඒක වැඩ අරගෙන ඒවා සංස්කරණය කරන්න ලියුවා කරන්න නැතුව ජාත ඇති කරන්න නැතුව ඒවා භූත බවට ප්‍රසිද්ධ කරන්න නැතුව අපි පුළුවන් තරම් ස්වභාව ධර්මයට ඉද දුන්නොත් හතතාවයට ඉද දුන්නොත් ඉතින් සතතාවය අපිට කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. ස්වභාවික පරිවර්තනමට ඉඩ තියෙනවා. ඉතින් තත්තාවේ ගැඹුරුයි. මොකද ඒ තරම් අපි තත්ත්වගත වෙලා තියෙනවා. නමුත් තත්තාවේ ගැඹුරු නම් තේරුම් ගන්න ලේසි පොඩි එකෙක් දිහා බලපුවම තේරෙයි. පොඩි ගලන් කිසිම විවස්ථාවක් නැහැ. කිසිම රුචි අරුචියක් නැහැ. ඌ සම්පූර්ණ ලෝකේ ජීවත් වෙන ඇද්දක දිහා බලුවත් පේනවා හරීම සජීවී. ඒ ඌ කොච්චර සන්තෝෂෙන් ජීවත් වෙනවද කියලා බලනවා ඕනේ චිත්ත පීඩාවක් දුකක් බයක් ඇති කියලා පොඩි එක දිහා බලන ඉන්නකොට ඇද්ද හිතෙනවා ඌට නෑ ඔය මොනම දුකක් අම්මලා තාත්තලා වින්දත් පොඩි එකා උඩ බිම බලනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ මහා මිනිස්සුන්ට කියලා මේ මහා මිනිස්සු කියන උට ආය හතර තේරෙන්නේ නැති නිසා ඔහොම ඉන්නේ ආය හතර දෙන්න තියෙන්නේ මහා මොහොල් වාචලා උන්දලා දිහා ඉන්නවා ආය හතර තේරෙනවා කියලා තේරුම් ගන්න තියෙන දුක් ගොඩක් ජාත භූත කත සංකත භාවයක් කරන මටයි තේරෙන්නේ මම තමයි මට තමයි කැක්කම තියෙන්නේ අනික කට්ටිට කැක්කම කැක්කම නැහැ කියලා. ඉතින් අර මේ කේමන්ද ස්වාමීන් වහන්සේ ඔක පද්ද පූර්ණලි ප්‍රශ්නයක් ආපු වෙලාවේදී පණ්ඩිත සුමාත්ලිම කළා දෙන ස්වාමීන් වහන්සේ මෙහිමයි මේ පූර්ණලි ප්‍රශ්න වගේක් තියෙනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. පණ්ඩිත සංකරු ඒ මිනිසු කේන්ද්‍රීකාණේක වට හිතාගත්තේ කියලා ලෙඩක් තියෙනවා. උඹ මොකටද කේන්ද්‍රීකාණේ? උඹට දෙයක් නැහැ නේ. ඔන්න පණ්ඩිත සංසේ පණ්ඩිත වෙන කෙනෙක් නම් හිතේ අපේ මේ පුරුල්ලලේ තියෙන ප්‍රශ්න උටත් මේ නම කල්පනා කරන බොහොම හොඳයි කියලා. ඉතින් මේ ඒ කට්ටිය කේන්ද්‍රී ගානේ ලෙඩකට. උඹ මොකටද කේන්ද්‍රී ගානේ? උඹ වැදගත් වෙනවා. හැම කෙනාම අනුන්ගේ ප්‍රශ්න වලට තමයි දාගෙන කියනවා මේක මහා කරුණාවක්. මේක මහා කැක්කම කියලා. මොකද අර බුදුහාමුදුරුවෝ කියපු මේ සෑම කක්කමක්ම එන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා. උච්චින්ද සිනේ මත්තනෝ සුකාරංග පාණිනා මේ කුමුදන් පානිනා කියලා දිහට බහැලා කුමුදු මලක් අතින් නෙලන්නසේ ආත්ම ස්නේහ දුරු කරපන් එතුදු බොරු කරුණාව ඉන්නේ බොරු මෛත්‍රිය ඉන්නේ නැහැ එදාට තේරෙයි නියම මෛත්‍රියට ඔයගේ රංගපෑමකුත් නැහැ ඒක ඇඟෙන් එන එකක් දරුවට ආදරය කරන්න අම්මා ඉස්කෝලේ යන්න ඕනේ දරුවත් එක්ක ඇති වෙන්න කියන බැලි කොහොමද පැටවුන්ට කිරි දීලා වඩා කරන්නේ ඊක මාතාය තනියා පුත්තන් කියවට කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් ඒකාදර්ශයට ගන්නවා මිස අනුන්ගේ අල්ලපගත්තු දරුවට තමන්ගේ දරුවගේ ප්‍රේම කරන්න බෑ. එහෙම කරනවා නම් කරන්නේ දරුවට නෙවෙයි තමන්ටම තමයි. ඉතින් ඒක ටිකක් බොහොම හිත් පීඩා කරන සුළුයි. එහෙම නැත්නම් මේ හිත පාරන සුළුයි. නුසර්වචනහන්සේ අතර එහෙම වචනයක් පාවිච්චි කරන්නේ උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. මෙන්න මෙහිම ආයතනයක් තියෙනවා. ඒකව තර්ක මනසට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැතුන කියලා නැතුව නෙවෙයි. ඒක නිසා මේ අජාත අභූත අකත අසංකත කියන එක තීරුම් ගන්න තියෙන්නේ තියෙන දේවල් වලට ප්‍රතික්‍රියා කරන්න යන්නපා තියෙන දේ හොඳම දේ කියලා හිතාගන්න. ඕක හදන්න පුළුවන් කියනවා නම් එතනම සක්කාය දිට්ඨිය තියෙනවා. එතනම මේ තියෙන දේ හොඳ නැහැ කියලා ඒක හීනමානකට වත් කරනවා. ඒ වගේම එන දෙයට ප්‍රේම කරනවා. එන දෙයට තණ්හා කරනවා කියලා කියන මේකට වෛර කරනවා. ඉතින් එහෙමනම් කොහොමද නිවන් දකින්නේ? බුදුහාමුදුරු කියන විදිහට එහෙමනම් ආරම්භයේදී අපි තේරුම් අරගන්න ඕනේ ඔය කියන සම්මුතිය තේරෙන් පාවිච්චි කරන්න. ඔය කියන කත අජාත අභූත නෙවෙයි ජාත භූත කත සංකත කියලා අපි නැති සීලයක් ජාතක කරන්න ඇති කරගන්න. නැති සමාධියක් ඇති කරන්න. නැති ප්‍රඥාවක් ඇති කරගන්න. ඒක ජාතයි. අපිට තිබුණේ ඒ නිසා කියනවා තමයි දෙමාපියන් වෙනුවෙන් කරන්නේ ලොකුම උදව්ව තමයි ශ්‍රද්ධාව නැත්තම් අම්මට තාත්තට සාදාව ජාතක කරලා දෙන්නේ. ඒ මනස ළඟ මේ ත්‍යාගවන්තකම නැත්තම් ත්‍යාගවන්තකම අම්මලාට තාත්තට ජාතක කරලා දෙන්නේ. සීල නැත්තම් සීල ජාතක කරලා එච්චරයි. ඉන්හිහට මොනවක්වත් කරන්න එපා. මේ ශ්‍රද්ධාවයි සීලයයි ත්‍යාගය ඇති කරගන්න. ඒව ධාත තමයි. ඔක්ක ඒව අභූත වෙන්න දෙන්න එපා. භූත කියලා කියන්න ඕන ඒ ළඟ තියෙනවනම් ශ්‍රද්ධාවේ පේන්න ඇති. ශ්‍රද්ධාව තියෙන කියලා ගෙදරලා ඉඳපා යන්න අනුරාධපුර ගිහිල්ලා මහම වුණා වෙන්න කියලා බුදුහාමර පිළිම ගා තුන් සැරයක් පක් කරලා වඳිනා අන්න ශ්‍රද්ධාව භූත වෙනවා ඒකට මයිලඟ මේ ත්‍යාගවන්තකම තියෙනවා කියලා හරියන්නේ නැහැ හිඟන්නේ උතුමාට දීලා බලන්න ගුණවතෙකුට සිල්ලකට මොනවාද ක්‍රියා කරලා බලන්න ඒකට ඒක භූත tattරපත් වෙනවා ඒකට සීලවන්තයි කියලා අධික පුරවණ ඉන්නව නෙවෙයි අනුන්ට බය නැති කිරීම සඳහා ඒ දේවල් සමාදංග සමාදංගල රකින්න කියන්නේ බාපණයක් දාගන්න කියන්නේ සුදු අඳින්න කියන්නේ. ඒකට මිනිස්සු දන්නා මේ මනුස්සයා මොකද්දෝ කිවිසුමට ඇවිල්ලා තියෙනවා. ආහනේ ටික කරනකොට භූතයක් තියෙනවා ඒක. නමුත් ඒ භූතය උද්‍යප්පේ ඥාන භංගනාන වලින් යනකොට ඒ මීට මීට මීට ඔය හැලෙනකොට, ගෙවෙනකොට ඒක තමයි විරාගය කියන්නේ. ඒක තමයි නිරෝධය කියන්නේ. ඒක තමයි මේ විරජ්‍යති විමුක්ත වෙනවා. හරියට මේ කොතනට යනකම් මේ ජාතේ භූතේ කත සංකතේ තියෙනවද ප්‍රයෝජන ගන්නවද කොතනින් එහාට ඒක හලනවද කියන එක බුදුහාමුදුරු කියලා දෙන්න වග වෙන්නේ. නොතුන්නාච මේ සම්පදම්ම මූල පරියාය සූත්‍රයේ දේශනා කර තියෙන මෙන්න අසත්පෘතග්ඥය උන් ඉන්නේම කත කත සංකත ජාත භූත තත්ත්වේ. ඒකට නිවනක් වඩයි. නමුත් භාවනා කරන කෙනාට ওই දෙක අතර හැමදාම රණ්ඩු. එක්කෙනෙකුට ජාත අනිත් කෙනා අජාත වෙනවා. එක්කෙනෙකුට භූතේ තව කෙනෙකුට අභූතයක් වෙනවා. එක්කෙනෙකුට කතේ තව කෙනෙකුට අකතයක්. තව කෙනෙකුට සංකතේ අසංකතයක්. ඉතින් එක්කෙනෙක් පිනක් කරනවා අනිත් කෙනෙකුට මොකටද පින් කරන්නේ? භාවනා කරලා ඉන්නේ. අනිකට කියනවා පවුණු කරගෙන මම පිනක් කරේ. එහෙම බෑ. පින් කරන්න එපා පින් කරන එක වැරදි වැඩක්. මේක එහෙම එකක් කියන්නේ භාවනා කරන්න. ඉතින් තමන් ඉන්න ස්ථාවරය දන්නේ නැහැ, අනුන් ඉන්න ස්ථාවරය දන්නේ නැහැ. බුරු ප්‍රපංච කරනවා. ඉතින් ඒක නිසා ඇතුළතට තමන්ගේ මනුව දාලා ගත්තොත් අපි එන්නේ එන්නේ ජාත භූත කත සංකත තත්ත්වේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් අජාත භූත අකත සංකත තත්ත්වයට යනවා. ඒ යන්නේත් මේ අපිට මේ ඉන්න මිම්මකින් මැරලා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු પરමාර්ථයක් බුදුහාමුදුරුවෝ පෙන්නපු මිම්මකින් මැනගෙන යන්න විශාල සද්ධාවකින් කරනවනම් අපිට පුළුවන් වෙයි. එimhe ස්ථිර වූ ආයතනයක් තියෙනවා. අන්නේ ආයතන ගිය දවසේ ඒක මේ නිර්වචනය කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා කියලා දැනගන්න. එත කන්නම් අපිට අපේ වටේ ඉන්න කට්ටියට උත්තර බඳින්න වෙනවා. ඒගොල්ලෝ නිතරම ප්‍රශ්න කරනවා උසාවි කුඩට නංගලා ප්‍රශ්න කරනවා ඒකෙත් එතෙන්දි පුළුවන් තරම් මේ අවුලක් ඇති කරන්නේ නැති වෙන විදිහට බයක් ඇති කරන්නේ නැති වෙන විදිහට බේරුම් කරලා අර කේමික ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේකයි මම බුදුහාමුදුරන් කිව්වේ මම මේ ওই දේ අදහස් කළේ නැහැ. විස්තර කරනකොට උන්වහන්සේටම නිවන් දකින්න. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී මේ සාමාන්‍ය විවහාර ක්‍රමයට වඩා මේ වචන මේ මේ සංකල්ප අපි පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකා මිස Tamanට අනුන්ට මේ රිදව ගන්න දෙන්නේ. කර ගහපා දෙන්නත් නෙවෙයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වේතු ගන්න අපේ තර්ක මනස කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. හැමදාම ප්‍රශ්න සැක කරන. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කරන ගතිය සැක කරන ගතිය කෙලේශයක්, නිවරණයක්. ඒ නිසා දැනගන්න ප්‍රයෝජනේ සලකලා මේ ප්‍රශ්න විශ්න ගන්නවා මිසක් ප්‍රශ්න විසඳීමේ නිවන් ලබන්න බෑ. ප්‍රශ්න අහන්න නැතුව නිවන් ලබන්න බෑ. ඉතින් මේවා මොඩ වඩුව ආයුධත් එක පොර බැදුවට දක්ෂ වඩුව ආයුධේ වැඩ අරගෙන ආයුධ නමල පැත්තක තියෙනවා වගේ මේ ධර්ම කොටස හරියට තේරුම් ගන්න සර්වඥාන්සේ එකම ක්‍රමයේ තියෙන්නේ අසුතවත් පුතඥය කොහොමද සූතවත්තු ආර්ය ශාවකයා කොහොමද රහතන් වහන්සේ කොහොමද සර්වඥාන්සේ කොහොමද කියලා පෙන්නකොට ඒකෙන් අර ඒ ගුණය ඒ සිටීම දකින්නකොට කෙනෙකුට තමන්ගේ අභිවෘද්ධිය සඳහා මේ ඇත් කෙරෙහි ඇති සම්මා දිට්ඨි හරි දැක්ම පෙර දැක්ම කොච්චර වැදගත් වෙනවද කියලා හිතනවා භාවනා කළත් නැරක්. කොච්චර භාවනා කරත් මේ වාරි ගසගත්තේ නැත්නම් ඔය සත්‍යවිසුද්ධි ක්‍රමේට ධිට්ඨිවිසුද්ධියවත් ලබන්න බෑ. ඉන්නේ හරිනේ කාංකාවිතන විසුද්ධි, මග්ගමග්ග ඥාන දසන විසුද්ධිය. ඔය ධිට්ඨිවිසුද්ධිය ලැබුවා විතර නතර වෙන්නත් කියලා කියන්නේ ඊගා විසුද්ධියට යන්න ඕනේ. එතකොට එකක් එකක් එකට එකට උත්පන්න වෙලා මේක නිසා මේක අතාරිනවා කියන ක්‍රමයට යනකොට බුදුහාමුදුරු ඉන්න කාලේ තවත් මොකද ජේතවනාරාම හිටියේ නැතත් හරියට ධර්ම කොටස තේරුම් ගන්නකොට මේ කාලේ වුණත් කරන්න පුළුවන් මේ ජීවිතේ වුණත් කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න සුළු පිටසක් ඒක කවදාකවත් හිතන්න එපා පොදු ජන මතය හෝ බහු ජන මතය වෙයි කියලා. උනොත් මතක තියාගන්න බොරුවක් කියලා. ඉතාමත්ම සුළු පිටසකට මේක තේරෙන්නේ ඒ නිසා මේක පොදු වෙළඳ පොලේ දාලා සුපර් මාකට් එකේ දාලා විකුණන්න බෑ. සුපර් මාකට් එක ඇත්තෙත් නෑ. ඒ නිසා නැත්තේත් නැහැ. ඔය අනුහාන යනකොට ඒ කල්යාණ මිත්‍යෝ දකින්න කල්යාණ ධර්ම. එනකොට තේරෙනවා කොච්චර දුර්ලභ කොච්චර චින සම්පත්තියක්ද තියෙන්නේ. නිසා පුළුවන් තරම් මේ තම ළඟ තියෙන සද්ධා විය සත් සමාධි ප්‍රඥා කියන ධර්ම අර පරිශ්‍රමේ පාවිච්චි කරලා කටයුතු කරන පටන් අරගත්තොත් දැනට මාර්ග ඥානට කටයුතු කරන්නේ නැත්නම් මේ ජීවිතයේදී මාර්ග ඥාන සාක්ෂාත් කරනවා කියන බලාපොරොත්තු ඇති කරගන්න. යම් ආකාරයකින් මාර්ගණය සාක්ෂාත් කරගත්ත කෙනෙකුට උනත් එතන සතුට වෙලා අතර වෙන්නේ මේ කියන්නේ ඊගායකට යන්න පුළුවන්. එතකොට මේ අරහත් තත්වයටමපත් උනොත් එදාට විතරයි නිවන කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ නිවන කියන්නේ බෑ කියන එක. පුළුවන් කියන්නේ අරක නෙවෙයි මේක නෙවෙයි කියන தත්ත්වය. ඉතින් කියනකොට ඕනම කෙනෙක් කියනවා ඒක නිකන් මල්ලෙන් ළමා ගැසීමක්. නාස්තික දෙයක් කියලා. මොසර්වචනසේ අර සූත්‍ර දෙකක මේ උදාන පාළියේදී ඉති උත්තක පාළියේදී දේශනා කරලා තිනවා මම සහ පොළවේ අත ගාලා සාතික කරනවා එහෙම ආයතනයක් තියෙනවා බලාපොරොත්තුෙන් කටයුතු කරන්න බලාපොරොත්තු විතරක් නෙමෙයි එතකොට අර සද්ධා විදේසත් සමාධි ප්‍රත්‍යක්ෂ දිනු වෙලා යනවනම් මේ බුදුහාමරෝ ධර්මයේ කෙරේ සංඥා කරේ තමන්ගේ සීලයේ කෙරේ විශ්වාසයත් ඇතුව යනකොට ටික ටික ටික ටික මේක දිනුවක් වෙනවා එසේම දිනුවකට මේ ධර්ම කොටාශත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා. මේකට පොඩ්ඩක් වැඩි කාලයක් කරගෙන තියෙන දේශනාව සඳහා මේ සම්බන්ධව කියන්න කරන්න මතකතාන්තරෝ ප්‍රශ්න අපි ඒකට අපේක්ෂා කරලා එහෙම නැත්නම් අපි දේශනා සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු ජාත භූත කතනාංකත කියන අතරේ මුල් දෙක ගැන සාමාන්‍යයෙන් අතින් කියුණා දේශනාවේදී කත සංකත කියන දෙක ගැන පොඩි කත කරනලාදී කරන ලද්දක් කියනවා. කවුරු හරි නව නිර්මාපකෙක් විසින් දෙන්න කවුරු හරි කරන ලද්දක්. ඒ කියන්නේ නිවන මේ විමුක්තිය කියන එක දෙයනාසික තීන්දුවක් කියලා නේ කියලා තියෙන්නේ. බ්‍රහ්මයා කරන දෙයක් කියලා ඒ නිසා අවසාන විනිශ්චයක් කියනවා දෙයන්නාන්සේගේ. ඒ විනිශ්චය මේ දැන් හිතන්නේ දෙයි කියලා නේ ගාලුපාරේ ගහලා තියෙන දෙය හිතෙන් දෙයන්නා තියෙනවා කියලා කියන්නේ විනිශ්චය දිනේ එනවයි කියලා. විනිශ්චය දිනේ හැමදාම අලුත් කරනවා. ඒ අලුත් කරන්නේ මොකද මේ අපේ විමුක්තිය දෙයියෝ දෙන එක. උඹට ඒක අයිතිවාසිකමක් නෑ වෙන බලයකට අයිතිත් නෑ. උඹ හොඳ වැඩ කරලා දෙයන්නාන්සේ වං අතපැත්තේ ඉඳව ගන්නවා. වැරදි වැඩක් කරුවා සදාකාලික අපායට. මොකද කරන්න ලද්දක් කවුරු හරි දෙන දෙයක්. මේ නිවන එහෙම කාටවත් බුද්ධ විසින්න වෙච්ච එකක් නෑ කාටවත් අධිකාරී ශක්තියට යටත් කරලා නෑ මට තීන්දුවක් කරන්න බෑ අනික කෙනෙකුට දෙනවා බුදුහාමුදුරන් තීන්දුව කරන්නත් බෑ ඒක හේතුඵල ධර්ම කොටසක් ඒක කතා අසංකතයි කියලා කියන්නේ සංකතයි කියලා කියන්නේ හේතු රාශියකින් සකස් කරලා තියෙනවා ඉතින් ඒක හේතු රාශිය සකස් කරුවොත් මට ඒක පාලනය කරගන්න පුළුවන් මගේ මනසට මගේ පාලන ශක්තිය නතු කරන්න පුළුවන් කියලා එහෙමත් නෑ ඒ හේතු මේ අපිට හිතා ගන්න බැරි තරම් හේතු රාශියක් ඒක තියෙනවා. ඒ නිසා ඵල අපේක්ෂා කිරීමම සංකතයකට. ඒකෙන් මේක ළඟා වෙන්නත් බෑ. එනිසා මේ මේ මොකද කියන්නේ? හරිම මේ ඉම්ප්‍රොම්ප්ටු අනලම්බිතයි කියලා කියන්නේ. කිසිම දෙකින් කිසිම කෙනෙකුට මේ වැඩේ කරොත් මට අහවල් දවසේ නිවන හම්බෙනවා කියලා කාටවත් නිශ්චය කරන්නේ නැහැ. ඒ නමුත් ඒක සඳහා අය නම් ඉති වැඩක් නැහැ කියලා පැත්තකට දැම්මොත් ඉන්න දත්තම පල්ලෙහාට යන නිසා නිතරම ඒ සඳහා කටයුතු කරන යන සංකතයි කියලා කියන්නේ ඒක ඇත්තකින් කියනවා නම් සාමාන්‍ය පොත විස්තර කරන්න හේතු රාශියකින් සකස් කරනවා කියලා. සංකතයි කියලා කියන්නේ චේතනාවකින් ළඟා වෙන්න බෑ කියන. තමන්ගේ විල් එක කියලා කියන්නේ අදිෂ්ඨාන ශක්තියෙන් කතා කරනවා. අදිෂ්ඨාන ශක්තිය එක පුංචි හේතුවක් විතරයි. නිවන ලැබෙව කියලා අදිෂ්ඨාන කරා නම් ඒකම නිවන ලැබීමට හේතුවක්. ඒ කියන්නේ අදිෂ්ඨානේ තණ්හාවටයි බර, කාම මානෙටයි බර, දෘෂ්ටියටයි. ඒ නිසා බලාපෙක්ෂාවකින් තොරව නිවන් සඳහා කටයුතු කරනවා කියන මිනිස්සය ඇත්තටම නිවන් ලැබලා වගේ තමයි. බලාපෙක්ෂාවක් නෑ උකල යුතුය. ඉතින් ඒකෝට මේ දේවල් කාර්යයක් හෝ රාජකාරියක් කරන්නේ ගතම් එකට නෙමෙයි. ඉතින් මේ මිනිස්සු වැඩ කරනකොට බලහින කටයුතු කරන මේ මිනිස්සු නියම බොක්කෙන් කරනවා කියලා කියන්නේ. ඔක්කෙමයි කරන්නේ. අනිත් වගේ මේ කරන පුංචි දේ වුණත් කමන්නේ වාත පිළිවෙත හෝ බණ භාවනා හෝ කාටවත් සතුරු කරන්නවක අනුගන්නේ තමන්ගේ මතය සතුරු කරන්නවත් නෙවෙයි. මේ මේ වෙලාවේ කළ යුත්තේ. ඒ දිනචරියාව කරනවා. ඒ කවුරු සතුටු නැතුව දිනචරියාව කල්ලාතෝ විනිශ්චය කරගන්න සත්පුරුෂික ඒ කරගෙන යන ආ චේතනා දානවා. මේක මෙහෙමම කරන්නේ අනික් කටට පේන්න නැත්නම් අනික් කටේ කරන්නේ නිසා නැත්නම් මම කළා අනික් කටේ කරයි. ඒ කොයි එකේ තියෙනවා අර මේ අර කියන මේ මේ ඉහෙන තියෙන ගැතිය. මාත්තු ගැතිය. මේ අසංකතයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියනවනම් චේතනා විරහිතයි. අවසර සම්මාස මේ කාම ලෝකේ හෝ රූප අරූප ලෝක හෝ ජීවත් වෙන සත්‍යය හිතන්නේ දැන් අපි යම් දෙයක් කරොත් ඒක ප්‍රතිඵලයේ ඒ විදිහ කාය තුනම දර්ශනයට ලක් වෙන්න ඕන කියන අනුභව නිසා ඇති කරගන්න දෙයක් කියලා තමයි මට වැටහෙන්නේ. ඇත්තටනම් ඒ කියන්නේ අපි යම් දෙයක් කනවා නම් කනවා, දිනනවා, නමුත් ඒක විතරම කැරෙන්න ඕන දෙයක් විදිහට මම එක මතක ධර්ම දේශනාවට මතක් වුණා හරියට චුලින් ගමනේ කියලා. නිවනට යන එක ඉවර කරන්න ඉවර වෙන්නේ නැති යමක් දෙයක් තියෙනවා. ඒ කියන්නේ චුලින් ගම් කියන එක අපේ කාය ඉවර කරන්න බෑනේ. නමුත් ඒ කටේකටම තියෙන එක කන්නේ වගේ අදහසක් මට නිකන් තමයි. ඒ වගේ විතරනේ චුලින් කනකට කනකොට කනකොට අහක පාඩ හරි දෙන්න ගන්නව රස අඩු වෙනවා. චුලින් ගම් වල හැටි ඒකයි. ඒ වගේ තමයි මේ චුලින් ගම් එක නිවන නෙවෙයි චුයින්ගම් එකක පේන්න තියෙන කාමාශාවේ හැටි එකම දේ නැවත නැවත කයනකොට කවදාත් ඉවරයක් නැහැ. හැබැයි ඉන්දියන් ඉන්දියන් අකපාඩ හරි දෙන්න ගන්නවා. ඒකේ තියෙන රසගතිය නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ වෙන මොනවාද මේ රස දෙයකට වෙන රස දෙයකට මාරු කරනවා. මේ අලුත් චුයින්ගම් එකක් කඩලා ගන්න. ඉතින් ඒකෙන් අර මේ මේ ඇති වෙන වෙහෙස සහ රස නැති වෙන ගතිය අපි හිතනවා ඒක අලුතෙන් ගන්න වෙන අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා චුයින්ගම් වලට තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ওই කකා කකා කකා යන ගමනක් මේකේ තියෙනවා. මේ අර අපි සාමාන්‍යයෙන් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපි කනකොට එළවලු ආහාර කන්න ඕනේ. එහෙම නැත්නම් මේ wholesome food කියලා. මොකද්ද ලෝකේ තියෙන wholesome food එක? මොන දේ කෑවත් ඒ ඥානකොණික ආමතුරු ඒ පොහොන යුත්‍රිමස් කියන පොතේ ඉලියෙන් දෙනවා මෙතනින් ගිහිල්ලා මෙතනින් පිට වෙච්ච ප්‍රමාණය කෝච්චි පෙට්ටි කීයක් වෙන්නද කියලා මේ වෙනකොට. ලොරි කීයක් මෙහෙන් ගිහිල්ලා මෙහෙන් යන්න ඇද්ද? හැබැයි ඊගාව කැම වේලට ඒහා සමාන කැදරකමක් කාලය ඉවරනකොට ඒහා සමාන ගිහි වගේම අත හොදන්නත් හිටියා. හැබැයි මේ කැමට තියෙන පොදු විජුකම වෙනසක් වෙන්නේ නැහැ. කක කක කක කක යන එක තමයි තියෙන්නේ. ඒ නිසා ඒක දිහා බලනකොට පේනවා මේක මේ කාගේදෝ න්‍යාය පත්‍රයකට දුවන මැෂින් එකක් මිසක් න්‍යාය පත්‍රයෙන් අපිට හම්බ වෙන මොකක්වත් නැහැ. අය අපේ අපච්චින කාලේ කියන්නේ රදවත් කටරේ යෝදනවා. හදවට තියෙන එක හොතලා දෙන එක විතරයි පටරෙද්ද හේතුවත් කපුරෙද්ද හේතුවත් රඳවන වැඩි හදා වැඩි. හොතලා දෙන එක විතරයි. ඒ වගේ අපිට මේ හම්බෙන වස්තු ඔක්කොම පට රඳවට හම්බෙච්ච පටරෙදි වගේ අපි කියන මට හම්බුනේ මේකට පටරෙද්දක් කියලා. මොන රෙද්ද හම්බුණත් හේතුවට පස්සේ උඩ තියෙන දෙන එක. ඉතින් මේ හම්බ කරන දේවල් හේරම ඒ කුඩියට ඒ වගේම මේ රෙද්ද හොඳට හොදා දුන්නා කියලා අර මනසට ගත්තා මේක හම්බුණාට සම්බෝධියේ රෙදි අධිකාරිය නිසා මායයටයි මේ අපි පක්ෂව කටයුතු කරන්නේ. හැමදේම මාරපාක්ෂිකයි. මේ අපි සැලසුම් කරලා කරන හැමදේම මාරපාක්ෂිකයි. ඉතින් මායя වැත්ත කරලා ඉනහ වෙනවා ඉලා වගේ කහ කහ මාංශල කරවල කහටද නම්බුව. මේ මාංශල වැඩ කරන එකේ කහටද නම්බුව අන්තිමට මායයට විතරයි. මොකද අපි කරන්නේ සීක්‍රෙන් කකා සීක්‍රෙන් මල පහ කරමින් කොහෙදෝ යනවා. කොහෙදෝ යනවා. ඒ කියන්නේ අලුත් නිර්මාණ කරනවා, අලුත් දේවල් කරනවා. නමුත් අතරමතර නොකරපු දේකුත් නෙවෙයි. ඒනොත් අපි අපි එහෙම නෑ අපි දෙන්නේ නියම සැලසුම් කරලා කෙටි ක්‍රම වලින් ඉක්මනට කරනවා කියන එක. ඒ කියන්නේ ඉක්මනට මැරෙනවා කියන එක, ඉක්මනට නාක වෙනවා කියන එක, ඉක්මනට ලෙඩ වෙනවා කියන එක, ඉක්මනට ෆ්‍රස්ට්‍රේෂන් ඇති කර ගන්නවා කියන එක. ඔය අපි මොන ඇඟිලි ගැහුවේ නැතත් ඔය යන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඒක මිනියත ගතික නෙමෙයි. ප්‍රයත්නය අතහරින්න කියන එක නෙමෙයි තියෙන්නේ. ප්‍රයත්නය කරන්න අපේක්ෂා නැති. කලාපේක්ෂා තියෙන කිංගම් කණ එක එක පැත්තක විස්තරයි. ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ලිදෙන් වතුර ගන්නකොට ගන්න බාල්දිය ළඟින වතුර ටිකනේ බාලා ගන්න. නමුත් එතකොට ඒ වතුරකට ප්‍රේමයක් කරනවානේ. ගන්න වතුර එක. ලිද ඉහන්න නම් වතුර ගන්නෙ. ගත්ත ගමන් විලි කරන්න බෑ බාල්දිය. ආයි දාන්න බෑ මොකද ලිද උනනවනේ. ඒක ගන්න විසි කරන්න. ගන්න විසි කරන්න. එතකොට එතකොට අර වතුර ගැනීමේ වැඩ පිළිවෙලේ මොකද්ද වෙනස් ක්‍රමයක්. වෙන්න පාදේ ඕදලා අතෝ ගන්න වතුර එක අරගෙන කලයට පුරව ගන්න. දැන් ගන්නේ හිස් කරා. එතකොට ගන්න ගන්න වතුර එක ඉක්මනට හිස් කරලා ආයෙ දාන්න. ඉතින් එතකොට අර වතුර වෙනදා ගිනියන්න යන මනුස්සයා දැකපුවාම හිතන අපෝ මේ අපෝ මේ දිද්ද තියෙන ගිනියන්න තියෙන වතුර එක නැති කරන්න හදනවා කියලා. මොකද පරිවර හිස් කිතු නැත්නම් සාමාන්‍ය ඉලක්ක පාවිච්චි කරන්නේ නැහැ. මේක මේ සාමාන්‍ය තාවකාලික හිස් කිතු වන්නේ මේ කරන්න හදන්නේ. සදා කාලිකව පුළුවන් නම් කළ යන්න හදන්න. ස්වාමීන් වහන්සේ ෆැක්ටරි එක ඩිපාර්ට්මන්ට් හයක් තියෙනවා නම් ඒ ඩිපාර්ට්මන්ට් හයෙම හැමතිස්සෙම මොන මොනවා හරි නිෂ්පාදනය කරන්න අපේ අර දිට්ටි සියලුම දිට්ටි දිට්ටි නිසා එක දෙයක් කරනවා එක ආයතනයකින් යම් කිසි කරදරයක් එනකොට ඒ ආයතනය ගැන අමතක කරලා ඊළඟ ආයතනයේ තියෙන ප්‍රොඩක්ෂන් එක ගැන හිතමින් ඒකට කටයුතු කරනවා නමුත් වෙලාවක ඒ පුද්ගලයාට අමතක වෙනවා මේකේ යෙදී පටන් ගන්නකොට තියෙන ආශාව වුණාට ඒකේ කලකිරීමකින් ඇති වෙනකොට තියෙන ඒකේ අකමැත්ත වහගන්න ආයතනයේ තියෙන හොඳ පැත්තට හිත යොමු කරන ලක්ෂණයක් තමයි මේ ජීවිතේ මනුස්ස සත්‍යය හැම දෙයක්ම කරන්නේ. එවනාට ඒකේ තියෙන වෙහෙසකගේ தත්ත්වය තේරුම් ගන්න බැරි වෙන්නේ අන්ත ආයතනයේ තියෙන යම්කිසි සතුටක් අනිත් පැත්තෙන් ගන්න යන නිසා එක ආයතනයක් තියෙන අසතුට නැති වෙන නිසා අනිත් ආයතනයෙන් එක අරලා එක ගන්න යනවා. ඒක නිසා හැමතිස්සෙම අමතක වෙනවා අපි අපි කොච්චර දික්ටි නිසා ඒ ඒ ආයතන වලට අපි වැඩ දුන්නාද අමතක වෙලා යන අපි දීපු වැඩ ප්‍රමාණය ඒක වහගන්න බැරි වෙනවා අන්තිමට දීපු වැඩ වැඩි නිසා ඉතින් දැන් අපි උදැල්ලක් ගත්තොත් උදැල්ල කලය අපිට කලය කියන එක අපේ හිත වශයෙන් ගත්තොත් උදැල්ල මිට නිසා තමයි උදැල්ලෙන් වැඩ ගන්නේ ඒ වුණාට මේ තියෙන මේ ධාතු හතර දැන් මීට දසෙන් හිතුවදී කලයේ අපේ මනසේ නිරෝධ නිරෝධණය වෙන්න යන තන ආයතනය වශයෙන් හිතුවොත් අපි කරදරයක් පත් කරගෙන තියෙන්නේ සතර මහා භූතය පිටි මගින් අහු කරගෙන එතන ධාතු නිසා. ඉතින් ඒක වෙන් කරගෙන මේ කලයේ පැත්තකින් තියාගෙන අපි ගෙවියාමක් නැතුව තියාගන්න පුළුවන් නම් ඒකේ තියෙන සන්තෝෂය විඳින්න බැරි කමක් තමයි අපිට මේ මෙතලා තියෙන්නේ සාමාන්‍ය. ඒ උපමා උපමේ ගැලපෙන්නේ නැහැ. මොකද එහෙම ඉතුරු කරගන්න තලයක් මේක නැහැ. ඉතුරු කරගත්තේ තලයක් තියෙනවා. තලය තලයේ ගෙවි යන එකක් තමයි විඥානයත් හේතුඵල ධර්මයක්. ඒ නිසා හිත කියන්නේ ඒ අරසකල යුතු දෙයක් නම් ඒ හිත පිළිබඳ වැරදි අදහස. හිත තනිය හිත තමයි ඔය පටවියාපෝතේජ ආත්මා භූතයන් වැඩිවද දෙන එක. ඒ නිසා ඒකත් අල්ල විසිකොල තන එකයි තියෙන්නේ. එකක්වත් නෑ එහෙම රැකගත යුතු වස්තුවක්. ඒ නිසා උපමාවක් මේ ගලපනකොට හැම වෙලාවෙම අපි අහුවෙනවා. උපමාවක් මේ දෙකෙන් එකක් අරස කරන්න අපි හදනවනේ. එහෙම අරස කරන්න පුළුවන් වස්තුවක් මේ නිවන විස්තර කරනකොට නෑ. ඒ නිසා නිවනට උපමාවක් දෙන්න බෑ කියන්නේ. අනාලම්බිතයි උපමා කරන්න බෑ. ඉතින් මම හිතනවා ඒක ලස්සනයි කියලා. ඒක මේකේ තියෙන විශිෂ්ටත්වයක්. ඒක මේකේ තියෙන මේ අද්භූතත්වයක්. එතන ආනාලම්බිකයි. නිවන කිසි කෙනෙකුට වග වෙන්නේ කිසි කෙනෙකුගේ අධිකාර ශක්තියට යටත් වෙන්න බෑ. කිසි කෙනෙකුට ඒ තව කෙනෙකුගේ අධිකාර ශක්තියට ඇඟිලි ගන්න බෑ. හේතු ධර්මය ආවොත් මේ මනුස්සයා නිවන් දකින්න දෙන්නේ නැහැ මම කියලා ආණ්ඩුවකට කවදාකවත් බලපෑම් කරන්නේ. එනවා. ඒ නිසා මම කිව්වේ ඇමරිකාවේ ඉඳලා කිව්වා නිවන කියන මේ නිර්ආමිෂ ආමේ වේදික සුඛේ පා නිර්ආමිෂ සුඛේ ගත්තා. ඒ කියන්නේ භාවනාවට නිවන් නිර්ආමිෂ සුඛයව ආන්ලෝක ටික ටැක්ස් කරන්න බෑ. ආමිෂ සුඛයට ටැක්ස් කරන්න. රූප, ශබ්ද, ගන්ධ, රස හැම එකක්ම දැන් මේ ලාස් වෙගස් ගියාම ඔක්කොටම ටැක්ස් කරලා තියෙනවා. නමුත් නිර්ආමිෂ සුඛයට ටැක්ස් කරන්න. ඇමරිකන් ගාන්මකට තාම බැරි වුණා කරගන්න. මොකද ඒක මොකද අහු වෙන්නේ. නිවන ඊටත් එහා ඒ කරගෙන යන මිනිහරත් අහු වෙන්නේ. ආන්දුව පැත්තකදී. ඒ මනසත් එතනින් ඉවර වෙලා. ඉතින් ඒක තියෙනවා ඒ අර ගම්භීරත්වයක් තියෙනවා. ඉතින් සමහරව ඒක තේරුම් කරගන්න බැරි නිසා ඒක අභූත දෙයක් කියලා ඒක විද්‍යාවට අහුවෙන්නේ නැහැ කියලා මේ මනින්ට කරන්න බෑ කියලා গুপ্ত දෙයක් කියලා පැතරලා. ඒ දෙයක් නෑ ඉතින්. ඒක නිසා මේ බොහොම සුළු පිළිසකට විතරයි මේක අදාළ. දැන් අපි නේ තවතත් අපි සාකච්ඡා කරන දවසේ ධර්ම දේශනාව වාරේ එතාවතාචකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාතාචනම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ සසං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආල සමාගමු සතං සමාගමු යාව නිබ්බාන සත්‍ය කමාකම් කම්බ Thank you.